සති සම්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්දෝ හෝති ධම්ම විචය <clears throat> සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛවේ භාවේති තී <clears throat> ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ආනාපාන සූත්‍රය ආනාපාන සති සූත්‍රය කියන සූත්‍රය ඉදිරිපත් කරගෙන ඒ අනුව දිගට පවත්වාගෙන එන ධර්මදේශනා මාලාවක එක අධීරකටයි මේ ප්‍රවිෂ්ටි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. දැනට අපි ආනාපාන සතිය විස්තර වෙන ඒ 16 ආකාර 16 ආකාර ක්‍රමයේ විස්තර කරලා ඒ ආනාපාන සතිය වැඩිවීමෙන් සතිපට්ඨාන සතර සතිපට්ඨාන කොහොමද වැඩෙන්නේ? ඒ සතර සතිපට්ඨාන වල ඉඳලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අනුව බලනවා නම් ඒ සතර ඉද්ධපාද සතර සම්මාපදාන ඉන්දිය ධර්ම බල ධර්ම ගෙවම් කරගෙන බොජ්ජංග ධර්ම කොහොමද වැඩෙන්නේ කියන එක තමයි මේ අපි මේ දවස්වල සාකච්ඡාවට ලක් කරලා තියෙන්නේ. ඉතින් අර සාමාන්‍ය පොතපතට උනන්දු බෞද්ධයෝ දන්නවා බොජ්ජංග ධර්ම සති ධම්ම විචේ විරය ඊටිපස්සද්දි සමාධි උපේක්ඛා වශයෙන් සඳහන්. එයින් අපි ඊයේ මාතෘකාව තියාගත්තේ සති සම්පොච්චංගයයි. ඒදී අපි කෙටියෙන් මතක් කරගත්තා සරුවචන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ප්‍රතිපදාව අංග සම්පූර්ණ වූත් ඒ වගේම අඩුවක් නැති ආකාරයකට ඉදිරිපත් කරනකොට මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම බොහොම හොඳ ධර්මීය නියෝජනය කරන ආයුධ මල්ලක් වාගේ සම්පූර්ණ ආයුධ මල්ලක් සපේ. ආනේ ආයුධ මල්ලේ මේ සතිය පමණක් අටපොලක සඳහන් ඊගාවට මේ බොජ්ජංග විස්තර කරන මේ ආනාපාන සති සූත්‍රයේ බොජ්ජංග විස්තර කරනකොට හැම වෙලාවෙදීම පෙන්වන්නේ ඒ මුලින් වෙච්ච සතිය නිසාමයි මේ අද මාතුකා කරන්න බලාපොරොත්තු වෙන ධම්මවිචේ 15. ධර්මයේ විදිබඳව විමසුම් නුවණ විමසා බලන ගතිය පහළ වෙන්නේ සතිය ප්‍රතිඵලයක් විදියට. එහෙම නැත්නම් කියන්න පුළුවන් ධර්මවිචය ධම්මවිචය කියන ධර්මයේ පරිවිමර්ශනය කිරීම ධර්මානුකූලව විමසුම් නුවණ මෙහෙයවීමට ආසන්න කාරණාවෙන් සතිය. ඉතින් ඒ විදිහට ධර්ම પરම්පරාවක් විදිහට තමයි සතිය ධම්ම විචේ බවට පත් වෙන්නේ. ඉතින් මේක සතිපට්ඨානෙ වඩන යෝගාවචරේ කාලයක් ගිහිලා නමුත් තේරුම් ගත යුතු සියුම් භාවයක් මේකේ තියෙනවා. ඒක තමයි අද අපි මේ සතියේ ඉඳලා ධර්ම විචේත මූල ධර්මානුකූල විස්තර කරනකොට යෝගාවචරයා නැත්නම් යෝගාවචරයක් වශයෙන් භාවනා කරන කෙනෙක් විදිහට මේක දිහා බලනකොට හිතට ගත යුතු තේමා වශයෙන් ඉදිරිපත් කරගත යුත්තේ. අද අපි දේශනාවට මාතෘකා කරපු පාඨ විස්තර කරලා බැලුවත් ඒකේ සඳහන් වෙන්නේ යස්මින් සමයේ භික්ඛු භික්ඛුනෝ උපට්ඨිතෝ හෝති සති අසම්මුත්ත. මහණෙනි යම් වෙලාවක මේ භික්ෂුවට සතිය එළඹිලා තියෙනවනම් සම්මෝහල භාවය අසම්මුච්ඡේ නැතුව හොඳට සතිය එල්ලවිලා තියෙනවනම් සති සම්බොජ්ජංගන් තස්මි සමේපෙක්කු ආරද්ධෝ හෝති ආන්නේ ඒ සතියෙන් චෙවෙච්ච වෙලාවෙම ඔහු සති සම්බොජ්ජංගේ කියන එකේ ආරම්භය ලබනවා නැත්නම් සතිය සම්බොජ්ජංගයක් බවට පත් වෙන්න පටන් ගන්න වෙනවා මෙන්න මේ සති සම්බොජ්ජංගය ඒ සමයේ මේ විදිහටම ඒ අවශ්‍ය පරිසර සාධක දීගෙන දිගට භාවනා කරන යනකොට ඒ ආරම්භ කරනත් සති සම්පෝච්ඡංගය සති සම්පෝච්ඡංගන් තස්මි සමී බික්කු භාවේති දිගට දිගට දිගට දිගට ඒක කරගෙන යනවා සති සම්පෝච්ඡංගන් බික්කු තස්මින් සමී බික්කුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති යාන්තමට සතිය අඳුරලා දුන්නාට පස්සේ අපි කියනවා නම් අලුතෙන්ම භාවනාවට ආපු කෙනෙක් ඒ පුත්කලට මතක් කරනවා මෙතන සතර සතිපට්ඨාන තමයි වඩන්නේ. ආ හොඳයි අපි කැමති මොකද්ද සතර සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ. ආ ඒ සඳහා ඉඳගෙන කරන භාවනාවක් තියෙනවා. සක්මණෙන් කරන භාවනාවක් තියෙනවා. ඉදිරියදා වැඩවල සතිය පිහිටුවනවා කියලා අපි මේ තුන් ආකාරයක මේක භාවනා වඩනවා. ඒනොත් වැඩියෙන්ම යෝගාවචරය දාන්නේ උපදේශ ඉස්සලාම දෙන්නේ ඉඳගෙන කරන භාවනාවක්. මේ ඉඳගෙන කරන භාවනාව කොහොමද කිව්වහම ඉස්සලාම ඊයේ හෙට අද වශයෙන් එහි මේ දෝමින් තිබුණ හිත මෙල්ල කරගන්න යම් ප්‍රමාණයකට කීකරු කර ගැනීම සඳහා යෝගාවචරයාට වාඩි වෙන ඉරියව්ව අනුමත කරලා ඒ වාඩි වෙන ඉරියව්වේ විවිධ අරමුණු දිගේ හිත එහි මේ දුවන ගතිය නැති කිරීමට ඇස් දෙක වසා ගැනීමක් අනුමත කරනවා. ශබ්ද නැති තැනට යෑමක් අනුමත කරනවා. ඒ වගේම නාසයේ විවිධාකාර ගඳ සුවඳ නොදැනෙන තැනක් අනුමත කරනවා. කටින් කතා කිරීම, ආහාර ගැනීම වගේ මුඛ ద్వාරයෙන් කරන වැඩ අනු නොකිරීමට අනුමත කරලා ඔන්න සතිපට්ඨානෙ වැඩිම සදා ආනාපාන සතිය අඳුල්ලා දෙනවා. ඒ අඳුල්ලා දුන්නට මේ යෝගාවචරයට ඉඳගත් ගමන් අර පළපුරුද්දක් නැති නිසා ඒ හිත නිසා, සද්ද නිසා, වේදනා නිසා මොන මොන බාහිර කරදර නිසා ආනාපානෙ හිත හිතින්නේ නැහැ. වෙන විදිහට කියන තතිය පිහිටන්නේ නැහැ. ඉතින් ඒක තමයි කියලා දෙන එක තමයි ඉතින් මෙතන කළ යුත්තේ. ඒ නිසා සීලයක පිටලා මේ වගේ වාඩි වෙලා මුදුවට කය තප්පත් කරගෙන මම දැන් මෙතන කියන තැන හිත පුළුවන් තරම් ගෙනල්ලා ඊට පස්සේ එහෙම කීකරු කරගත්ත තැම්පත් කරගත්ත හිත ආස්වාද ප්‍රසවාසයේ පිහිටුවන. ඉතින් යම් වෙලාවක මේ යෝගාවචරය තමන්ටම ස්ථිර භාවයක් එනවනම් මගේ හිතේ දැන් ශබ්ද වලට නැත්නම් ඇහෙන්න සද්දයක් මට මේ වෙලාවේ නැහැ. අද බල කාය වේදනාවකුත් නැහැ. විශේෂයෙන්ම හිත ඉතිවිලි දිගේ දුවන්නේත් නැහැ. ඔන්න මගේ හිත ආස්වාසේ හිතියා. නැත්නම් ප්‍රස්වාසේ හිතියා කියලා. ඉතින් ඒක තමයි අපි සාමාන්‍ය මේ සතිය පිහිටියා කියලා කියන්නේ. ඉතින් ඒක තමයි මෙතන සර්වඥාන්සේ සඳහන් කරන්නේ යස්මින් සමේ බික්කු බික්කුණු උපට්ඨිතෝ හෝති සති අසම්මුත්තා. සතිය එළඹී හිටිනවා අසම්මෝහල ගමයක්. එහෙම නැත්නම් අන්‍ය විහිිත වෙන ගතියක්, හිත කලකොල වෙන ගතියක්, හිත නානාත් සංඥාවල් දිගේ යන ගතියක් නෑ. අන්න අරමුණට පිහිටියක්. අරමුණක හිටියක්. අන්න ওই බව දන්නකොටම, ඒ බව දැනගන්නකොටම ඒ යෝගාවචරය සත්‍ය පිටිබන්ධව ආරම්භය ලැබුවා. ආරද්ධ ආරම්භක தත්ත්වේ වැටෙනවා. ඊට පස්සේ ඒක ඇත්තම කාටවත් අමාරු නෑ. ලෝකේ ඕනම කෙනෙකුට යම් කිසි තැනකට ඒක චිත්තක්ෂණයකට අවධානය යොමු කිරීමේ ශක්තිය හිතේ තියෙනවා. ඒ කීකරු වෙන කෙනෙකුට හිත හදා ගන්න ඕන කෙනෙකුට සංයමයක් ඇති කෙනෙකුට එක තැනක ටික වේලාවක් තබා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මොකද ඒක කොචිත් කාන්දින කොටත් අවශ්‍යයි. ගණන් හදන කොටත් අවශ්‍යයි. විශයක් ඉගෙන ගන්න කොටත් අවශ්‍යයි. ශිල්පයක් පවත්වන්නත් අවශ්‍යයි. කොයි එකටත් මේක ඕනේ. නමුත් මේ හැම වෙලාවකදීම අපි අවධානය යොමු කරන්නේ ප්‍රයෝජනයක් සලකලා. ජීවිතේ යම් අර්ථයක් ලබා ගැනීම සඳහා. නමුත් මෙතන මේ සතිය පිහිටවීම සඳහා තෝරා ගන්න අරමුණ ඒ වාගේ මේ එදිනදා වැඩ සම්පාදනය කළ දෙන ආර්ථික ලාභයක්, දේශපාලන සමාජික ලාභයක් දෙන්නේ නැහැ. මධ්‍යස්ථ අරමුණක් මෙතන තෝරා ගන්න. ඒ නිසා මේ පුද්ගලයාට අනිවාර්යයෙන්ම රාගමික ධාර්මික හැඟීමක් තියෙන්න ඕනේ. තිබ්බට පස්සේ ඔන්න හුස්ම වදින තැන හිත පිහිටුවීමේ සත්‍ය පටන් ගන්නවා. ඉතින් ඒක තමයි සතිපට්ඨානේ ආරම්භය. ඕනම කෙනෙකුට කරන්නත් පුළුවන්. ඒකට බුද්ධ ආගමට එන්න ඕනේ. එහෙම නැත්නම් ඊට ඉස්සෙල්ලා මේ විෂ බාන්න ඕනේ, චූරක් පුරවන්න ඕනේ, අරණ්‍ය ගත වෙන මොනම දෙයක් නැහැ. නිසා සතිපට්ඨානය ආරම්භ කරන වෙලාවකට මේ ඔය කියන සුදුසුකම් මොනවාක්වත් ඕනේ කරන්නේ. වෙන විදිහකට කියනවනම් මේ සුදුසුකම් සේරම තිබුණත් මේ සතිපට්ඨානය ආරම්භ කළේ නැත්නම් ওই සුදුසුකම් වලින් ඇති වැඩකුත් නැහැ. ඒක සතිපට්ඨාන ඕන කෙනෙකුට නෑදෑකමකට සලකලා හෝ මිත්‍රත්වයේ සලකලා හෝ මෛත්‍රිය සලකලා හෝ කරන්න කියන්න පුළුවන්. ඒ මොකද ඒ විදිහට සතිය පිටවන්න ගන්න උත්සාහය පසුපස්සේ මේ එන හොඳ සතිය පිහිටන වැඩේට ආරම්භය වෙනවා. මේන්න මේ විදිහට සතිය ආරද්ධ වුණා නම් පටන් අරගත්තා නම් සති සම්බොජ්ජංගම් පහ තස්මින් සමේ විකු ආරද්ධෝ හෝති. මොන සතිය පටන් ගත්තා. ඊට පස්සේ තමයි මේ යෝගාවචරයට මතක් කරලා දෙන්නේ දැන් මෙතන ගන්න පුළුවන් හිත පුළුවන් නම් නැත්තම් බලාපොරොත්තු වෙන්න ඊගාව හුස්මෙදි ඔය වාගේම ඒකටම යොමු වෙච්ච ගතියක්. ඒකට එළඹිච්ච ගතියක් තියාගන්න. ඒකට තමයි උත්සාහකම් කරනකොට අර නැති හිතිවිලි එනවා, වේදනාව එනවා, සත් එනවා. එතකොට හිත පෙරලෙන. ඒකත් ඒ යෝගාවචරයේ දෝෂයක්වත් වැරද්දක්වත් පාපයක්වත් නෙමෙයි. ඒකත් ස්වභාවය. නමුත් ඊයේ පෙරළුණාට ඊගාව චිත්තක්ෂණේ ආයෙත් මේක තියන්න පුළුවන්. ආන්න එහෙම කර කර කර කර යනකොට ඔය ඉස්සල්ලාම ඇවිදින්න පුරුදු වෙන බබෙක් වගේ ඒ දඬුවට අල්ලගෙන ඉඳලා ඒක පාරට මෙහා දඬුවට අල්ල අතහැරලා හිටගෙන ඉන්නවා. හිටගෙන ඉන්නකොට වේගුල වේගුල වේගුල වේගුල ඉඳලා හිටගෙන ඉන්න පුළුවන් වුණාට පස්සේ ඒක පාර ඩොග් ගාලා කකුලක් තියෙනවා. එකක් කුසල එකක් තියෙනකොටම වැටෙනවා. නමුත් ඒක පාර වැටුණු ගමන් ආයෙ නැගිටිනවා. <clears throat> නැගිටලා ඕන ටික දවසක් ගිහලා කකුල් දෙකක් තියෙනවා. පියවර දෙකක් තියෙනවා. ඔය වගේ සතන සතන ඇවිදින් ඉගෙන ගන්න පොඩි එකෙක් වාගේ. එක ආස්වාදයයි ටික දවසක් යනකොට ඒ පිට දෙකයි. දෙක තුනයි හතරයි කියනවාම එක එක එක වැඩෙනකොට ඒකට කියනවා සතිය වඩන භාවනා කරනවා. ඔන්න භාවේති කියලා කියන්නේ වඩනවා. ඉස්ලාම එක තැනක සතිය ඉන්නේ ඒකට වඩනවා. එහෙම වඩාන වඩාන වඩාන යනකොට තේරෙනවා මට උදේ ඉඳගත්තාම හොඳට මේක කරන්න පුළුවන්. දවල්ට වැඩි පැයට වැඩි එනකන් සක්මන් කරලා වාඩි වෙච්චාම මට මේක කරන්න පුළුවන් කියලා ඒ යන්තම් යන්තම් අර පියවර 1 2 කියලා 7 7 7 කියලා ඇවිදින බබෙක් වගේ තමන් ඒ කරන වැඩේට අරමුණේම බොහෝ වේලා අඛණ්ඩව සතිය දිකට පවතින යෑම සඳහා කුමක් කළ යුතුද කියන එක සමහර පිටකකින් සාකච්ඡා කරනකොට ගුරුවරුත් කියලා දෙනවා. කමඨාන් සුද්ධ කරනකොට බණ කියනකොට. නමුත් ඒක යෝගාවචරයාගේ යෙදවීම තමයි බොහොම වැදගත්. ආන්නේ වැදගත් වෙලා අපි හිතමු එයාට සතිය වැඩිම සඳහා ඒක දියුණු පවුණු කිරීම සඳහා අවශ්‍ය කරන පාහිත සාධක අඩුම කැඩුම ටික ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තේරීගෙන යනවනම් ඒව තේරුම් ගන්න ගන්න ගන්න අර සතිය පිරිච්ච භාවයකට යනවා භාවනාවේ ධර්මචාන් සරගන්නේ බික්කුණෝ භාවනා පරිපූර්ණින් ගච්ඡන් කියලා භාවනා පෙරෙන්න පටන් ගන්නවා මෙන්න මේ වෙලාව තමයි ඒ යෝගාවචරයා දැනගන්නවා නම් මං ඉස්සල්ලාම සතිය අහලා තිබුණෙත් නැතය. පස්සේ සතිය කියන්නේ මේ වගේ මට කරන්න පුළුවන් දෙයක් කියලා හැකරීමේ ආසාව ආවුණාට පස්සේ මම මෙන්න මේ ඉස්සලා ඉස්සලා කරන වෙලාවේ මගේ සතිය යන්තමට දුනාස්තේ කුඩ තිබ්බ අලපූල් ගෙඩියක් වගේ තියෙන චිත්තක්ෂණේ විතරයි වැටෙන සුළු ගතියක් තිබුණාය. නමුත් ටිකක් කල් යනකොට මට දැන් සතිය එක ආස්වාස් ප්‍රසාර රැල්ලක් දෙකක් තුනක් හතරක් සැප්පරයක් දෙකක් පිටින ගතියට ආවය. දැන් මං ඉදිරියට ගිහිල්ලා ඉවරලා ඒක තවදුරටත් දියුණු කිරීමේ සඳහා මම කුමක් කළ යුතුද කියන එක දැනෙන ස්පාසුවට එනකොට තමයි ඔය ධම්මවිචේ කියන සම්පෝඥංගය පටන් ගන්න වෙන්නේ. ඒ ධම්මවිචේ කියලා කියන්නේ මට නැති ආනාපානය ගැන හෝ ප්‍රතිපත්තහණය ගැන හෝ සතිය ගැන හෝ නැති දැනුමක් පනහනකොට ආවය. මේක මමයි කළ තමයි මම කළ යුත්තේ කියලා තමන්ගේ තර්ක ඥානයට වැටහිලා ඊට පස්සේ කරලා බලනකොට ඉස්සල්ලාම හිතා ගන්න බැරුව තිබු මේ සතියට හිත හිටින ගතිය ආනාපාන හිත හිටින ගතිය දැන් ටික ටික ටික ටික වැඩෙන අය දැන් ඒක දිනු පවුණු කර ගන්න ඕනේ ක්‍රම දක්වා මගේ හිත වැඩෙනවයි කියලා අර Tamange සතිය දිනු පවුණු කර ගන්න පිහිටවන්න වැඩෙන්න කල යුතු දේ නොකල යුතු දේ පිළිබඳව අවබෝධය තමයි ඒ විමසුම් නුවණ කියලා කියන්නේ ඒ විමසුම් නොවන කොච්චර පොත් කියවලා බැලුවත් සත්‍ය වැදන්ත උත්සාහ නොකර කවදාකවත් ඔය සරුවචනාංශේ බලාපොරොත්තු වෙච්චි මූල ස්වරූපයෙන් අවබෝධ කරන්න බෑ. නිසා සත්‍ය වඩන්ට උත්සාහ කරලා වැරදුනත් එනතන හරි ගියත් අන්නේ දැනුම මතින් Tamanට තේරෙනම නම් කාලේ වැරදි වැරදි යොදන්න යොදන්න යොදන්න ඒක පිළිබඳව නාස්තියක් වෙන්නේ ටික ටික ටික ටික පුරුදු වෙන එක වෙනවා. අනිත් එක ඒ ධම්මවිචය වගේ ඊගාවට පහළ වෙන්න තියෙන සබ්බොච්චංග හොඳට වැඩෙනවනම් අර කොන්ද හරියාගෙන එනකොට පොඩි දරුවා ඉස්සරනම් හරහා දාලා කියන්න පුළුවන් වුණාට 7යි 7යි කියන පටන් ගත්තට පස්සේ මොනම තාලකින්වත් ආයෙ නිදාගන්නේ නැහැ. ආදී කිය ගමම නැගිටිනවා. නැගිටලා වෙනදට වැඩිය පියවරක් කියනවා. අන්න ඒ වගේ මේ හැදෙන gati මේ පොඩි වගේ ඊට පස්සේ දඬු වැට කරනවත් නතර කරන්න බෑ. තොටිල්ලක් ඇතුලේ තියන්නත් බෑ. දුවනවාමයි. ආන් මේ වගේ සතිය එක එක தත්වයට දිදී කර බැලීමේ ආතාවෙ ඉන්ටෙන් දෙන්න පහරෙන් පටන් ගන්නවා. එතකොට මේ සෑම හරියෑමක් සහ වැරදීමක් අර කණිත් චුණු ධර්ම දනු සම්භාරයට එකතු කරමින් එකතු කරමින් ඒක පුදුමාකාර විදියට තමන්ගෙම උත්සාහ කිරීම සහ තමන්ගේම වැරදීම් එnde ende ende එකතු වෙන්න පටන් ගන්නවා. ඒක එතකොට ධර්මමය විමර්ශන නෝනක් විමසුන් නෝනක් වැඩිම තමයි සිදුවේ. ආනේ විමර්ශන නෝන කවදාකවත් ශ්‍රද්ධාවෙන් වඩන්නත් බෑ, පොත් කියලා ගන්නත් බෑ. මේ Taman ලැබුවට පස්සේ කාටවත් දෙන්නත් බෑ. Tamanම උත්සාහ කිරීමකින් තොරව ගන්න බෑ. ඒක නිසා මේ ආනාපාන සති සූත්‍රයේදී සර්වඥාන්සේ පැහැදිලිව සඳහන් කරනවා මෙන්න මේ විදියට භාවනාව නැත්තම් සතිය පරිපූර්ණ භාවයට යනකොට ඉබේම ඒ පුද්ගලයා කැමැති වුණත් අකමැති වුණත් Taman ඉස්සර හිටපු තත්ත්වයට දැන් ක්‍රමක්‍රමයෙන් මේ මේ අන්තෝලින් දියුණු වේගන යනවා මෙකල යුත්තේ මේකයි නොකල යුත්තේ මේමයි කියන දැනුම එන්නෙන් වැඩිට පටන් ගන්නවා එතකොට මේ යෝගාවචරයට වැඩේ අල්ලලා යන ගතියක් යාදෙන ගතියක් ටික ටික ටික ටික තේරෙන පටන් ගන්නවා. නමුත් මේ විදිහට ආරම්භ කරන්නා වූ ධම්මවිචේ සම්පොච්චංගය හොඳ අදිෂ්ඨානයක් යුක්තව එනතන් බාධා වලින් තොරව වර්ධනය කරගන්නට නම් ඒ ධම්මවිචේ සම්පොච්චංගයට වාසිදායක කරුණු, සප්පාය කරුණු, සපදායක කරුණු පිළිබඳව අපි ටිකක් කලකින් දැනගෙන ඉන්නවා නම් නැත්නම් ඒක පිළිබඳව අපේ පෞසුත් භාවය වැඩි නම් යම් විදියකට අර ඉබේ වැඩෙනවට වැඩිය ලොකු ශක්තියකුත් එනවා. ඒ වගේම ධම්මවිචේ කියලා කියන එක සතියෙන් වෙන් වෙන්නේ කොහොමද? මේ සතිය ධම්මවිචේ බවට පරිවර්තන වුණාට පස්සේ වීරිය වැඩෙන්නේ කොහොමද? ආදි වශයෙන් මේ වගේ අන්තර් සම්බන්ධතාවයන් ගැන අපි බොහොම සරු ඉතිහාසයකට අයිතිවාසිකමක් කියන જાතියක් අන්නේව පිටබඳව හදාරනකොට හදාරනකොට සතියක් දිනු පවණු කරන්නට ඒ අනුව වැඩෙන් ධර්ම විචේ දිනු කරගන්නත් ඒ අපේ පණ හැකීම ධර්ම සාකච්ඡා කිරීම සහ තමන්ගේ කමඨාන් සුද්ධ කර ගැනීම උදව්පකාර වෙනවා. ඒක නිසා අපි දැනගන්න ඕනේ සතිචෛතසිකයත් එක්ක බලනකොට ධම්මවිචය කියන මේ බොද්ධංගය ಗುಣ වශයෙන් රස වශයෙන් කොහොමද වෙනස් වෙන්නේ කියලා. මේ ධම්මවිචය කියන වචනය භාවනාවේදී අභිධර්මයේදී නැත්නම් අටුවාවට ගන්නකොට සඳහන් කරන්නේ මේ විතක්ක චරි විතක්ක කියන චෛතසිකයත් එක්ක තමයි සම්බන්ධ ඒ නිසා ඔය සාමාන්‍යයෙන් ඔය පොත්පත් කියුවත් උකට ගන්නවා. ඒ විතක්කය කියන චෛතසිකේ හැම වෙලාවෙම ਵਿਚාරය කියන චෛතසිකේ සමාවෙන්න. ਵਿਚාරය කියන චෛතසිකේ තමයි දහම් විමසුම් නොවන කියලා සඳහන් කරන්නේ. ඒක හැම වෙලාවෙම විතක්කයත් එක්ක තමයි එකට ගමන් කරන්නේ. ඉතින් මේ සතියත් විතක්ක ਵਿਚාර දෙකත් හොඳ පිළිබඳව ඒවා ඒවා කෘත්‍ය වෙන වෙන වශයෙන් දැනගන්නවා නම් හොඳට කැඳේ ගල බේරුවා වගේ Tamanගේ දැනුම ගොනුවට පටන් ගන්නවා. ඒක නිසා මේ විචාර චෛතසිකය හැම වෙලාවෙම වැඩ කරන්න විතක්ක චෛතසිකයත් එක්ක. ඒ නිසා සතිය වැඩිවීමට උදව් කරන අපි කිය පාර ඉන්නේ මතක් කරගත්ත ඒ ඒ අරමුණ මෙනෙහි කිරීම. ආස්වාස වේලාවේදී ඒ ආස්වාසය එළඹිච්චකම එළඹුණාට පස්සේ ඒක දැනගන්න ගතිය තව තාවුරු කිරීම සඳහා මේ ආස්වාසය කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාදයේ පහළ වෙනකොට ඒ බව හොඳට තහවුරු කිරීමට ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනවා කියන්නේ මෙනෙහි කිරීම තමයි විතක්කේ වශයෙන් ගන්න තියෙන්නේ මෙනෙහි කරන්න කරන්ට නැත්නම් එනේන ආස්වාස ප්‍රස්වාසයේට මෙනෙහි කරන දිගට දිගට යන්න යන්න ਵਿਚාරය කියන චෛතසිකේ වැඩෙනවා නැත්නම් වෙන විදිහට කියන්න පුළුවන් මේ ධම්ම විචේ වැඩෙනවා මේ විතක්කේ සහ ਵਿਚාර කියන දෙක තේරෙන භාෂාවෙන් එහෙම නැත්නම් අපි එන භාෂාවෙන් කියන එක වැරදි ඉංග්‍රීසි භාෂාවට දැම්මොත් noting and knowing කියලා දෙකට කඩනවා. අරමුණ මෙනෙහි කිරීම සහ මෙනෙහි කරන අරමුණ පිළිබඳ අවබෝධය. එනිසා පොත්පත් වල ਵਿਚාරය විතක්කේ හඳුන්වන්නේ විතක්ක කියන চৈতසිකේ අරමුණට හිත නැංවීම. ඒක හරියට කියනවා නම් මේ අපි කෝච්චියකින් බඩු මොනවාරි යවන්න ඉස්සර වෙලා ඒ යවන බඩුව අසවල් තැන හරියට අසවලාට ලැබෙන්න නම් අපි හරියට ඒ බඩුව කෝච්චියට බාර දෙන්න ඉස්සෙල්ලා හරියටම ඒ එතන අදාළ කෝච්චි ස්ටේෂන් මාස්ටර්ගේ මේ අදාළ ස්ටේෂනේ නම ලියලා එයා බාරේ අසවලාට යන්න ඕන කියලා ඒක ලේබල් කරන්න ඕනනේ. ලේබල් කරන්නේ නැතුව ස්ටේෂනකට ගිහලා බාර දීලා මේ අසවල් තන මගේ නෑ කියන පුරන්න කියලා බාර දෙන්න කිව්වට කවදාකවත් ඒ බඩුවට වගතුවක් වෙන්නේ නෑ. හරියට ලේබල් කරන්න. ලේබල් කරලා දැම්මොත් නම් ඒ <clears throat> කෝච්චි වැඩ කරන අය අසවල් ස්ටේෂනේ බඩු බාණ්ඩ දාන. ඒ වගේ තමයි අපි ළඟට එන එහෙම නැතුව දැම්මොත් ගොඩාක් බඩු අතර පැටවුණාට පස්සේ මේ බඩු යා යුතු තැන ඒකේ ඇඩ්‍රස් එක නැතුව කරන්න බෑ. ඒ වගේ තමයි අපේ හිතට ආනාපානය කරනකොට ඉතිවිලි එනවා, සද්ද එනවා, වේදනා එනවා, ඒක ඔක්කොම බොහෝ අරමුණු. ඒ අරමුණු මග ආරවාගෙන ගිහිල්ලා ආස්වාසේ මතුවෙන ආවේ ආස්වාසේ බව අනිත්‍යය වෙන් කරන්න නම් ආස්වාදය කියලා මෙනෙහි කිරීමක්, නෝට් කිරීලක්, ලේබල් කිරීලක් මේ සලකුණු කිරීමක් කරන්න. ඒ සලකුණු කෙරුවට පස්සේ හොඳට නැත්නම් සලකුණු කිරීම තහවුරු වේගන තහවුරු වෙන අනකොට ඒ පුද්ගලයාට ඉබේම තේරෙනවා ආස්වාස ප්‍රස්වාස දෙක අතර පටලැවිල්ලකුත් නැහැ. ආස්වාස වෙලාදී ආස්වාස කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාස වෙලාදී ප්‍රස්වාස කියලා මෙනෙහි කරනවා. එතකොට ඒක හරියාගෙන යනකොට හොඳටම දන්නවා මගේ හිත ඉතිවිලි වේදනා සද්දවලත් නැහැ. ආස්වාසි වශයෙන් තියෙනවා කියලා හරියට ඒ ආස්වාසි ප්‍රස්වාසි වෙනකොට දැන ගැනීමට මේ අර නම් කිරීම එහෙම නැත්නම් ඒ ලේබල් කිරීම වැදගත් වෙනවා. ඊට පස්සේ මේක පුරුද්දක් වුණාට පස්සේ මේකටම ගියාට පස්සේ ඉබේම මේ ආස්වාස වෙලා ආස්වාස මෙනෙහි කිරීම සහ ප්‍රස්වාසෙන් සහ ප්‍රස්වාසයෙන් මෙනෙහි කිරීම කියන මේ දේ පුරු කරගත්තට පස්සේ ආස්වාසයෙන් ප්‍රස්වාසයේ වෙන්කොට දැන ගැනීමට මේක විශාල රුකුලක් වෙනවා. එහෙම නැත්නම් අපි ආස්වාදයක් ගන්නවා ප්‍රසවාසයක් ගන්නවා කියලා ලේබල් කරගෙන කරගෙන ගියාට දෙක අතර වෙනස දැනගන්න හේතු වෙන්නේ නැහැ. දන්නවා කියනවා වෙනුවට ආස්වාදයේ ආස්වාද වශයෙන් ප්‍රසවාසයේ ප්‍රසවාස වශයෙන් මෙනෙහි කිරුවොත් විතරයි දෙක අතර වෙනස දැනගන්න පුළුවන්. ඒ එක දවසක් මහත්තයෙක් මේ කුකුල් කුකුල් පට්ටියක් බලා ගන්න මහත්තයෙක් එයාට ගමන් තියෙන නිසා සේවකයෙක් පුරුදු කරා. ඒ සේවකයෙක් පුරුදු කරලා කිව්වලු මේ මේ කාලේ දාන පිටතට රක්වන්න ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා හැමදාම මේ පිටතරවල මේ මම ගමනක් යනවා දිනේ ලියන්නේ. ඉතින් එනකොට හැම පිටතරේම අද අද අද අද කියලා එක තිබුණා. ඊට පස්සේ කියන්න දන්නේ නැහැනේ කවදාද අද කියන්නේ කියලා. එහෙනම් බෑ ඒකට හරියට දිනේ ලියන්න. ඉතින් අද කියන එකත් පොදුවේ දිනයක් තමයි. ඒ දවසේ බලනකොට ඒ මාස වෙන්නේ අද. අනිත් දවසේ බලනකොට අද. ඒක හරියන්නේ ඒ වගේ ආස්වාස ප්‍රසවාස කිව්වට බෑ. ආස්වාස වෙලාවේ ආස්වාස ප්‍රසවාස වෙලාවේ ප්‍රසවාස කියලා හරියට අර වෙන්කොට දැනගත්තොත් මේ දවසේ පිටතර මෙච්චරයි මේ දවසේ පිටතර මෙච්චරයි මේ දවසේ පිටතර මෙච්චරයි කියලා ඉන්කියුබේටර් එකට දානකොට හොඳට ඒකේ ගුණයක් එනවා. ඒ වගේ තමයි මේක ලිව්වත් නැතත් ඒ පිටතර පුපුරන්න ඕකේ බලපෑමක් නැහැ කියලා තර්ක කරන්න පුළුවන්. ඒ වගේ ඒ එහෙම කරන්නේ නැතුව මේ ගුණයක් ඇති කරගන්න නම් හරියට ආස්වාසේ ප්‍රසවාසයේ වෙන් කරලා හඳුනාගත්තොත් මේ එහෙම නැත්නම් මේ නෝටින් හරියට යනවනම් දෙක වෙන්කොට දැන ගැනීමේ නෝවින් එක නැත්නම් ධම්ම විචේයට ලොකු ඉඩක් ලැබෙනවා. එතකොට මේක හොඳට මේ තර්කයට අනුව නැත්නම් දාර්ශනික පැත්තෙන් බලනකොට ඉස්සල්ලාම මේ ආනාපාන ගැන කතා කරන නිසායි මේ එකක් අල්ලගෙන අපි දර්ශනයක් වශයෙන් යන්නේ ආස්වාසය සහ ප්‍රස්වාසය අතර වෙනසට හිත යොමු වෙනවා. මෙහෙම මේක පුද්දයක් හැම ආශ්‍රචක්ම වේගමෙනෙහි කරන. හැම ප්‍රසවාචක්ම මෙනෙහි කරගෙන යනකොට යනකොට ආශ්වාසය කියලා කියන්නේ සීතල දෙයක් නම් ප්‍රසවාසය කියන්නේ උණුසුම් දෙයක්. ආශ්වාසයේ තිකයි ප්‍රසවාසයේ කොටයි ආශ්වාසයේ කීකර විශ්යුම් ප්‍රසවාසයේ ගොරෝසුයි ආදී වශයෙන් මේ ලකුණු වැටීගෙන වැටීගෙන යනකොට ඒ යෝගාවචරයට හම් වෙනවා අමතර ලාභයක් ඒත් මේ විචක්ක ਵਿਚාර දෙකේම ඉබේ කරන දෙයක් නමුත් බෞද්ධ භාවයේ තියෙනවනේ මේක දැනගත්තට පස්සේ භාවනාවට ලොකු පිටුහලක් නැහැ. මොකද ආස්වාසයම ඊගාව ආස්වාදත් එක්ක සංසන්දනය වෙන තරමට නැත්නම් පළවෙනි ආස්වාදයේ විනාඩි 5කින් යන ආස්වාදයත් එක්ක සංසන්දනය වෙනවා. විනාඩි 10කින් යන ආස්වාදයත් එක්ක සංසන්දනය වෙනවා කියලා ඉස්සෙල්ලාම ආස්වාද ප්‍රසආදයෙන් කලබල බැලුවට පස්සේ පැනලා තේරුම් ගතට පස්සේ හුරු වුණාට පස්සේ ආස්වාසේ ආස්වාසේ එකක් කාලානුරූප දිගින් දිගට යනකොට යාට ක්ලික් කරගෙන යනකොට ටික කාලෙකින් තේරෙනවා මුලින් මුලින් මගේ ආස්වාදයේ දිගයි ආස්වාදයේ ප්‍රසාදයේ දිගේම හිත යනකොට එන්නේ එන්නේ ඒවා කෙටි වෙනවා. එන්නේ එන්නේ ඒවා සුකුම වෙනවා. එන්නේ එන්නේ සූක්ෂම අති සූක්ෂම තත්ත්වයටපත් වෙනවා කියලා අර ඉස්සල්ලාම අර ආස්වාද ප්‍රසවාස දෙකට කඩාගත්ත එක ආස්වාස ආස්වාස අතර සංසන්දනයකට පවා මේ විමසුම් නුවණ ඉබේම වැඩේ. ඒ අතරමැද තව ඉස්සරහට යනකොට මේ විදිහට මම ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන්කොට දකිමින් ආස්වාසයෙන් ආස්වාසයෙන් වෙන්කොට දකින්න යනකොට අතරමැදි මට හිතවිල්ලක් ආවා. ඒ හිතවිල්ල කරදර කරලා ගියාට පස්සේ මගේ හිත නැවතත් ආස්වාසයට ආවා කියන තරමට ඒකට බාධා කරන ධර්මයක් මෙච්චර වෙලාව මෙහෙම ඉඳලා ගියා. එන්න නැත්තම් මට ඒ වෙලාව ආවේ හිතවිල්ලක් නෙවෙයි සත්‍යයක්. ඒ සත්‍යෙන් හෙල්ලිලා ගියා. ඒ නැවට හිතවිල්ලකුත් නෙවෙයි සත්‍යකුත් නෙවෙයි මට වේදනාවක් කියලා අර ප්‍රවාහය තුරට මොන කරදරයක් ආවත් මුලින් හතර ගුණයක් ඇති කරගෙන මෙනෙහි කිරීම යනවනම් ඒ එන කරදරේ හරියට වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ශක්තියක් ඇති වෙන පටන් ගන්නවා. ආන්නේ විදිහට සතිය තහවුරු වේගන යනකොට යනකොට යනකොට එහි යත්තා වූ මේ විෂද භාවය වෙන්කොට දැනගන්න පුළුවන් ගතිය නිසා අර ධම්ම විචයට වෙන්කොට හඳුනා ගන්න ගතියට පුදුමාකාර ඉදෙන්න පටන් ගන්නවා. ඒක යෝගාවචර හිතලා කරන දෙයක් නෙවෙයි මේ හිතේ ගතියක්. නමුත් මේක දන්නවනම් මේ භාවනාවේදී වැඩෙන ධම්මවිචේ කියලා කියන්නේ පොත්පත්වල තියෙන ওই බරපතල වචන ඉගෙන ගන්න දෙයක්වත්. එහෙම නැත්නම් මේ ආනාපාන දිහා බලලා අනිච්චං අනිච්චං අනිච්චං අනිච්චං කියලා ඒක මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීමක්වත් නෙවෙයි. ඒව කරන්න ගියාම වෙන්නේ ඒ මෙනෙහි කිරීම අස්පනා පිට පේන අරමුණට පරිබාහිර ක්‍රමයක් නිසා අර පෑදිතියට බොරදී එකතු කරා වගේ මහා සංකීර්ණතාවයක් ඇති වෙනවා. මුල පටන්ම තියෙන්න ඕනේ මේක සරලකම්. ඒ වගේම දෙක වෙන්කොට හඳුනා ගන්න ගැතියි. ඒක නිසා යම් වෙලාවකට යෝගාවතරයට මේ ක්‍රමයේ දිගේ ඉදිරියට යනකොට දැන් මගේ හිතේ තියෙන ආස්වාසයේ ප්‍රසවාසයේ නෙමෙයි, සාද්දක නෙමෙයි, වේදනාවක නෙමෙයි, හිතවිල්ලක නෙමෙයි, ශරීරයේ වෙන තැන් වලට ගිහිලා නෙමෙයි, ආස්වාසය හොඳයි කියලා හිතන හිතවිල්ලක නෙමෙයි ආදි වශයෙන් ඒ පරිබාහිර දේවල් වලින් ආස්වාසය වෙන් කරලා ගත්තට පස්සේ ඒකට පුදුමාකාර අර කලවමේ තිබුණ නොදැන කරපු ආස්වාදයට වැඩිය ආශාසය පිළිබඳව අවිද්‍යාව දුරු වීමකු විද්‍යාව පහළ වීමකු සිදු වෙන ඇත්ත ඇති හැටි දැකීමට කිට්ටු කරනවා. අර කල් කලින් කිව්වා වගේ ඉස්සල තිබුණු ආස්වාසය මේ ආස්වාදේ වෙනස් වෙන හැටි පවා. මේකට පස්සේ එන ආස්වාදය මේකටත් දෙය සංසිද්ධියිද විශේෂයිද කියන දේ ගතිපව සඳහන් කරගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට Taman මේ වෙලාවේදී මුණ දාලා තියෙන අරමුණ අනෙක් හේරකම වෙන් කරලා ඒක කොටු කර ගැනීම ඇත්තටම පුදුම විද්‍යාත්මක වැඩක්. ඒ වගේම ඒ වස්තුව පිළිබඳව අවුල් පාසුවකින් තොරව හඳුනා ගැනීමෙදී ඉතාම වැදගත් වෙනවා. ඒ අරමුණ අනික් අරමුණෙන් ඉස්සල අරමුණෙන් පස්සේ අරමුණෙන් ඒක ඉතුරු පළුවේ ආදි වශයෙන් වෙන් කරගත්තට පස්සේ තමයි ආස්වාසේ ගති ලක්ෂණ කාලයත් හා සමග මොකද වෙන්නේ? ප්‍රස්වාසයේ ගති ලක්ෂණ කොහොමද වෙන්නේ කියලා හැදෑරීම සිද්ධ කරන්න පුළුවන් ඉන්නේ පරිච්ඡේද කිරීම කියලා තමයි මේකට පාළියෙන් සඳහන් කරන්නේ. පිරිසිදුනවා. මේක පිළිබඳව එක නිදර්ශනයක් මම කියවලා තියෙනවා. මේ ජීව රසායන විද්‍යාව පිළිබඳව නැත්නම් ජීවාණු මේ මයික්‍රෝබයොලොජි කරන එකනේ ඉස්සරම කායේ මේ අන්වීක්ෂ හොයාගත්තට පස්සේ ආ ඉස්සල්ලාම මේ පිටුරු කුණු වෙච්ච වගේ තැනක තියෙන වතුර බිඳුවක් අරගෙන ඒක කතාවක් උඩ කියලා අන්වීක්ෂක දැම්මට පස්සේ පෙන්වලු ඒක ඇතුලේ තියෙන ජීවීන් ප්‍රමාණය උතුමාකාර ශාල හිතා ගන්න බැරි සත්වෝද්‍යානයක් විතර සත්තු ඉන්නෝයි පුංචි වතුර බින්දුව ඇතුලේ ඊට පස්සේ තමයි සම්බන්ධීකරණ වෙලා තියෙන කොලරා වාදී රෝග ඇති කරන්නේ මෙන්න මේ පුංචි ජීවීන් මිස දෙවියන්ගේ සාපයක්වත් එහෙම නැත්නම් ඒ රෝගියාට වෙන දෝෂයක්වත් නෙවෙයි මේ ගත්ත වතුරේ තියෙන ජීවීන් කියන අදහස ඇතිවෙන්න මේක හේතු වෙලා තියෙනවා. නමුත් ඒක ඇතුළේ ඉන්න ජීවීන් විශාල සංඛ්‍යාව නිසා එකම වර්ගයක සත්තු ගොඩක් ඉන්න නිසා මේකේ කොයි එකා කොලරාව ඇති කරනවද කොයි එකා නැති කරන්නේ නැද්ද කියන කොහෙන්ද බෑ ඒ නිසා අන්වීක්ෂයෙන් බැලුවත් මේක වෙන්න පුළුවන් කියලා අනුමාන කරන මිසක්ක කරගන්න බැරුව ඊට පස්සේ කොලරා හැදිච්ච රෝගියෙකුගේ විෂ බීජ සහිත අසුචි අරගෙන ඒක නැත්තම් ඒ දියර ටිකක් අන්නේ කියලා දැම්මට පස්සේ ආයෙත් පිරිසිදුවක් වෙනවා. මේක මෙන්න මේ අරගේ බොහෝ සත්තු ඉන්නවා. මේක මේ සත්තු තමයි වැඩි. එතකොට තේරුම් ගන්න පුළුවන් මෙයා තමයි මේ උගා වෙලාවට කොලරා විස බීජයක් වටපත් වෙන්න පුළුවන් කියලා ඒක විශාල ඒ නිරීක්ෂණයේ විශාල ප්‍රගමනයක් සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක දිහා හුඟක් වෙලා බලහන් ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඒ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර බීජ බීජාණු විස බීජ ක්‍රමයෙන් වැඩෙන ගති කියනවා. නමුත් කොහොම වැඩෙනවද කොච්චර වැඩෙනවද කොයිවද වැඩෙන්න ඕනේ කරන මේ ආහාර ද්‍රව්‍ය කොතනින් මේ වැඩිම නතර වෙන්නේ කියලා හොයන්න බෑ මොකද එක අතුරුංශෝකේ ඉන්න බීජ ගන්න වැඩි ඊට පස්සේ මේක නැවත නැවත බල බලා ඉන්නකොට එක විද්‍යාඥයෙක් කරලා තියෙන්නේ ඒ වගේ ආසාදනය වෙච්ච වතුර බින්දුවක් කතාවක කියලා ඒ ළඟම මේ තම්බලා ගත්ත හොඳට ජීවාණු හරණය කරපු පිරිසිදු වතුර බින්දුවකුත් කියලා කියනවා. ස්ටෙරිලයිට් කරපු. ඩිස්ටිල් වෝටර් කියලා කියනවා. කියලා බලනකොට අරකේ ගොඩාක් සත්තු හැසිරෙනවා පේනවා. මේකේ කිසිම සතෙක් නැහැ. එතකොට තේරෙනවා මේ වතුර පිව්වට කොලරා වෙන්නේ නැහැ. මේ වතුර ටිකක් හරි ගෑවුණොත් කොලරාව හැදෙනවා කියන අදහස ගන්න පුළුවන්. ඒකල පින්සලක් අරගෙන අර වතුර බින්දු දෙක ඇතුලේ ඉරක් ඇඳලා එතකොට පල්ල දැකලා තියෙනවා අර විෂ බීජ සහිත වතුරු බින්දුවේ ඉඳලා අර විෂ බීජ දඟල දඟල අර ඇඳපු බ්‍රිජ් එක දිගේ නැත්නම් ඒ කානුව දිගේ වගේ අර පිරිසිදු වතුරු බින්දුවට එක එක යනකොටම කානුව කඩලා තියෙනවා. කන්නකොට දැනගන්න තියෙනවා අලුත්ම වතුරු බින්දුවකට එක ජීවාණුවෙක් එක බැක්ටීරියාවක් ගියාට පස්සේ අර ඒ බැක්ටීරියාව විනාඩි කීයක සැරයක් දෙකට කැඩෙන්නේ ඒක කොච්චර දුරට ගියාට පස්සේ මේ වතුර බිඳුවේ ජීවාණු වැඩිම නතර වෙන්නේ ආදි වශයෙන් සම්පූර්ණ ඒ ජීවා මේ මයික්‍රෝබයෝටි පිළිබඳව ලොකු දැනුමකට පදනම් වෙලා තියෙන අර එක සතෙක් කොටු කරගත්තා. ඊට පස්සේ හරියටම එයාට නමක් දීලා එයා පිළිබඳව මෙයාගේ ජීවිත කාලය මෙච්චරයි මෙන්න මේ වෙලාවකින් මෙයා දෙගුණ වෙනවා මේකට පෝෂණය ලබා ගන්න මේකෙන් එක වන්තර බින්දුවක මේගොල්ලෝ මෙන්න මෙච්චර ගාණක් ආවට පස්සේ ඒගොල්ලෝ විසීම පිට කරන අපතව්‍ය නිසා ඒගොල්ලන්ගේ වර්ධනය නතර වෙනවා ආදිවාසීන් විශාල තොරතුරු හොයාගත්තේ එක සතෙක් කොටු කර ගැනීමෙන් තමයි. අන්නේ විදිහට ආස්වාසයක් ඉස්සල තියෙන ආස්වාසෙම පස්සේ තියෙන ආස්වාසෙම ප්‍රස්වාසෙම ශබ්ද වේදනා හිතිවිලි වලින් අයින් කරලා මම දැන් ඉන්නේ ආස්වාසේ මම මේ මෙනේ කරන්නේ ආස්වාසයයි අන්නේ ආස්වාසේ ලකුණු මෙව්වයි කියලා ඒ කොටු කර ගැනීම පිරිසිදීම තාමත්ම වැදගත් වෙනවා මේ භාවනා ජීවිතේ නැත්නම් මේ පොච්චංග වැඩි. ඒකෙදී නම් කිරීම එහෙම නැත්නම් ලේබල් කිරීම තාමත්ම වැදගත් වෙන්නේ ආස්වාස වේලාවෙදී කරන මේ සංඥාව ප්‍රසවාස කරන වේලාවේ සංඥාවෙන් වෙන් කරලා හඳුනා ගන්න ඕනේ. ඒ සඳහා ආස්වාසයේදී ආස්වාස කියලා දානවා ප්‍රසවාසයේදී ප්‍රසවාසය කියලා දානවා එහෙම නැත්නම් හුස්ම කියලා වගේ පොදු වචනයක් ගත්තොත් අර පිටතර ලකුණු කරපු දෝෂේ ඉහිනවා. හරියටම ආස්වාදයේ ආස්වාසයෙන් ප්‍රසවාසයේ ප්‍රසවාසයෙන් මෙනේ කරා. මෙනේ කරුවට පස්සේ එක එකක් වෙන් කළ දැන ගැනීම හිතේ ඌරුවක් පාටපත් වෙනවා. හුරුවක් පාටපත් වෙනවා. ඉබේම එනකොටම ආස්වාසයේ ආස්වාසයේ බව දැන ගැනීම භාවනායේ ලොකු මේ දියුණුවක් ප්‍රසවාසයේ බව ප්‍රසවාසයේ දැන ගැනීම භාවනාවේ ලොකු දියුණුවක්. ඊට පස්සේ ඒ ආස්වාස් ප්‍රසවාස දෙක මකාගෙන හිතවිල්ලක් එනවා කියන්නේ. ඒ හිතවිල්ල හිතවිල්ල බව දැන ගැනීමත් ආස්වාදයේ ආස්වාදයේ බව දැන ගැනීම හා සමානමයි. හිතවිල්ලේ පා හිතවිල්ල වැරද්දක් හිතවිල්ල නොවේවා කියන හැඟීම තමයි මෙතන විෂ වෙන්නේ. එහෙම නැතු හිතවිල්ල හිතවිල්ල පාදා. වේදනා වේදනා පාව දාන. සද්ද සද්ද බව දාන. එපා වීම එපා වීම වශයෙන් දන්නවනම් අර ආස්වාසයක් ප්‍රස්වාසයේ මේ කොට දැනගන්න ගත්ත ශිල්පෙමයි ඒ එක එක හිතවිල්ලක් එක එක වේදනාවක් එක එක සද්දයක් කොට්ටු කරපු ගමන් ඒකේ බල පිටිනවා. නැත්නම් යාගේ ජාතකයේ කියන්න පුළුවන් ශක්තියක් එනවා. ඒගොල්ල අරගොල්ලත් එක්ක සම්බන්ධ වෙලා බොහෝ රාශි වශයෙන් යනකොට තමයි අපි මේ බාහිර අරමුණු වලට යට වෙලා පරදි. අරමුණට හරියට මුණ දීලා එකක් කොටු කරගත්ත වෙලාවේ ඒකාන්තයෙන් මේක මේ අරමුණ පිළිබඳ ඉගෙන ගැනීමේ පරිවීමාන්තර නුවණ පහළ වීමේ ආරම්භය වෙනවා. ඒ නිසා නාම රූප පරිච්ඡේද ඥානය කියන වගේ ඔය තාක්ෂණික වචන යොදනකොට භාවනාවේදී පරිච්ඡේද කරනවායි කියලා කියන්නේ වෙන්කොට දක්ව ගන්න. විරචනයක පරිච්ඡේද කරනවායි කියලා කියන්නේ ඡේද කියලා කියන්නේ කපනවායි කියන අදහස. පරිච්ඡේද කියන හාත්පසින්ම වෙන් කරනවායි කියන්නේ. අන්නේ මේ වෙන් කර ගැනීමේදී මේ නම් කිරීම, සලක්ෂණය, සලකුණු කිරීම, මෙනෙහි කිරීම ඉතාම වැදගත්. මෙනෙහි කළොත් වෙන් කළොත් පරිච්ඡේද කළොත් ඒක පිළිබඳව වෙනමම ෆයිල් එකක් ඕපන් කරලා ඒකට ඕනේ තොරතුරු ඔක්කොම ඒකට දැම්මට පස්සේ ඒක සදාකාලික වැඩෙන තොරතුරු රාශියක ආරම්භයක් වඩපත් වෙනවා. අන්නේ සදාකාලික වෙන්න තොරතුරු රාශියේ ආරම්භය තමයි මේ ධම්ම විචයේ ආරම්භය. ඒක ඊට පස්සේ දිගටම වැඩෙනවා මිස කවදාකවත් ආපසට යන්නේ. ඉතින් මේ සඳහා මේ විතක්කය සහ ਵਿਚාරය මේ දෙන්න එකතු කරලා කරන වැඩේ අපි ඊයේ ධර්මදේශනාදී මතක් කරගත්තා. ගොයන් කපනකොට එක හතකින් ගොයන් ගස් මිටියක් අල්ලගන්න ඕනේ. පරිච්ඡේද කරන්න මුළු කෙතෙන් මේක අයින් කරුවට පස්සේ දැකත් එකෙන් කපනවා. ඊට පස්සේ ආයෙත් මිටියක් අල්ලගෙන ඒක දැකත්තෙන් කපනවා. ආන්නේ විදිහට මේ ජීවිතයේ ඕනම වැඩක් කරනකොට අපි ඒ කොටස් කරගෙන තමයි මේ වැඩේ කරන්නේ. ඒක විතක්ක ਵਿਚාර පිළිබඳව මේ අදහස දීම සඳහා සම්ප්‍රදාන කුල නිදර්ශන රාශියක් ඒ සංග්‍රහ පොත්වල සඳහන් කරනවා. විතක්කය කියලා කියන්නේ බඹරෙක් ඇවිල්ලා රොන් මත වහන. ਵਿਚාරය කියලා කියන්නේ රොන් වල ඇවිදීමේ පැසට රොන් එකතු කරනවා. ඉස්ලාම ඇවිල්ලා අරමුණට නැංගීම නැත්නම් මලට බඹර වැටීම තමයි විතක්කය කියලා කියන්නේ. ඊට පස්සේ බඹර ඒ මලේ තියෙන මල ස්පර්ශ කරමින් ඒකේ තියෙන රෝන් එකතු කරනා වගේ තමයි ਵਿਚාර. එහෙම නැත්නම් ගාන්ටාරයකට ගහන එක විතක්කේන ඊට පස්සේ ගාන්ටාරයෙන් නගින දෝංකාරය ਵਿਚාරේ වාගේ. එනිසා විතක්කයෙන් ඇති කර දෙන ඉඩ පහඩුව උඩ ප්‍රස්තාව උඩ තමයි අර විචාර බුද්ධිය දිගට දිගට වැඩෙන්න පටන් ගන්න. එනිසා අරමුණ පරියන්කේදී ආසස් ප්‍රසාස සක්මන් කරනකොට එසවීම තැබීම වගේ වෙන්කොට දැනගන්න දැනගන්න එක එකට අදාළ අනිත්යෙන් වෙන් කරන ලක්ෂණ දැනගන්නවා වගේම ඒ අරමුණ බොහෝ වේලා වෙන් වෙන් කර කර බලාගෙන ඉනකොට අරමුණට මොකද වෙන්නේ කියන මේ සංසන්දනාත්මකව මේ කෙරෙන දැනුමත් අනික් කරුණුත් එක්ක සම්බන්ධ කරමින් කරන දැනුමත් ඒ අරමුණම කාලානුරූපව ඒකට වෙනස් වෙන වෙනස් කිරීමක් කියන මේ දෙකම මේ විමසුන් නුවණෙන් සිද්ධ වෙනවා. ඒ විමසුන් නුවණේ ඒ විදිහට නිසිනින්ද වැඩෙන්න නම් එන එන අරමුණ මෙනෙහි කිරීමේ නැත්නම් විතක්කය පැවැත්වීමේ සූරකම දක්ෂකම අවශ්‍යයි. වෙන විදිහකට කියනවනම් සතිය පිහිටියොත් එනේන අරමුණට අසම්මෝස රස කියන විදිහට සම්මෝසාවකින් තොරව අරමුණට මුහුණ දෙන්න පුළුවන් ඒ ඒ අරමුණ නැවත නැවත දකින්න දකින්න දකින්න ඒ අරමුණේ ව්‍යංජන අනුව්‍යංජන එහෙම නැත්නම් අංග ප්‍රත්‍යංග ටිකින් ටිකට ටිකින් ටිකට එකතු වෙන්න පටන් ගන්නවා. එකතු වෙන්න වෙන්න වෙන්න වෙන්න යෝගාවචරයට තමන්ගේ අත්දැකීමේ වර්ධනය නැත්නම් මේ විමසුන්නෝනේ වර්ධනය එන්න පටන් අර ගන්නවා. ඒක නිසා එහෙම වුණොත් ආනාපානේ ආශ්වාසය පිළිබඳව මම ඉස්සලාම දැනගෙන හිටියේ එක පැතිකටයි. කාලයක් යනකොට මගේ පැතිකඩ දෙක තුනක් තියෙනවා. ඒකේ එක මේ ආකාරයයි පහුවෙනකොට ආකාර රාශියක් තේරෙන්න පටන් ගන්නවා කියලා එනකොට එනකොට ඒව එකතු වෙන්න එකතු වෙන්න එනකොට යෝගාවචරය අතුර නැවත නැවතත් මේක කරගෙන යෑමේ ධෛර්යයක් වීර්යයක් පහළ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ධම්ම විචය පහළ වුණා නම් ඒ යෝගාවචරයට එnde end end මත්තර පහර වෙන තියෙන විද්‍ය සම්පොච්චංග වගේ දේවල් වලට ලොකු ඕජාවක් රසයක් එන්න පටන් ගන්නවා. යම්ම විදියකට යෝගාවචරයට වැටෙනවා නම් කොච්චර වෙලා බලන් හිටියත් මට ආස්වාදයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරන්න බැරිය. නැත්තම් මුල් මුල් ආස්වාස ප්‍රස්වාසයෙන් ආස්වාස වලින් වෙන් කරන්න බැරිය කියලා ඒක ඒකාන්තයෙන්ම තියෙන වීර්යයක් නැති කරවන වීර්ය දුර්වල කරන දෙයක් වඩපත් වෙනවා. එතකොට ඒ යෝගාවචරයේ හිත ඒකාන්තයෙන්ම මේ විචිකිච්ඡාවට ඉඩ ඉතින් ඒ යෝගාවචර විවිධාකාර තීන්දුවට එන්න පටන් අර ගන්නවා. මේ මේ චිකිත්සාව නිසා මම මේ පෙන් පෙරපින් කරපු නැති කෙනෙක් වෙන්න ඇති. මට මේ තිහේතුක ප්‍රතිසන්දියක් නැතුව වෙන්න ඇති. මොනවා හරි කියලා ඒ අර Taman කෙරෙහි අර තියෙන ඉදිරියට යන ශක්තිය දුර්වල කරන ගතියක් තියෙනවා. ඒ යෝගාවචරයාගේ ධම්ම විචේ සම්පෝච්ඡංගේ වැඩිවීමක් වැඩේ නැත්තම්. එතකොට වෙනවා අමතර ප්‍රශ්නයක් ඒක සඳහන් කරනවා උපය පක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංශේති කියලා. එදියේ මේ වෙලාවේ විචිකිච්ඡාව පහළ වෙන්නේ අපරාධ මම මේ වෙලාවේ මෙතන නිකාන් ඉඳගෙන වාඩි වෙනවට වැඩිය කොච්චර හොඳද කියලා මොකක් හරි ඉගෙන ගන්නවා නම් එහෙ නැත්නම් මගේ බලවලේ කච්චිය මේ වෙලාවේ දියුණුවක් සඳහා කටයුතු කරනවා මම මෙතන ඉඳගෙන ඉඳලා ඔය බලා ඉන්නවා මේ ආනාපානි බලා ඉඳලා ওই වගේ නම්බුකාර දේවල් සිද්ධ වෙනවා කියලා අර තමා කෙරෙහිම ඉස්සරහට තියෙන වීර්ය කාබාචිනිය කරන જાති අමතර ඥාන ඇවිල්ලා හිතෙනවා අමතර ඥාන කියන්න බෑ ඒකට කොහොමයි ඇත්තටම මම මං ගැනම හිතලා මෙව නතර කළා දාලා මගේ වැඩක් බලා ගන්න නැතුව මේ කට්ටිය කරන වගේ කරලා මං අමාරු වෙටින්නේ මොකටද කියලා අර Taman කෙරෙහිම ඇති මේ හැඟීම නිකන් හොඳ ඥානවන්ත දෙපැත්ත කල්පනා කරලා බලන උදව් කරන යාළුවෙක් වගේ තමයි විචිකිච්ඡා මතුවේ. මේ වකවදාකත් එන්නේත් නැහැ මේ විදිහට මේවා නාස්ති කර වෙන්නේත් නැහැ අරමුණේ රස එනවා. අරමුණෙහි ඕජාව දැක් ගන්න පුළුවන් නම් එnde ende ende ධෛර්ය තමයි ඇති වෙන්නේ. ඒ නිසා යෝගාවචර හොඳට මතක තියාගන්න ඕනේ. ධම්මවිචේ සම්බොජ්ජංගේ කිය අරමුණේ විස්තර අරමුණේ අලකිය මුලකිය විස්තර අංග ප්‍රත්‍යංග හොඳට දැනගන්න නම් හැම වෙලාවෙදීම අරමුණට මුහුණ දීම අත්‍යවශ්‍යයි. ඒ මුහුණ දීම තහවුරු කරන්න තමයි එන එන අරමුණ නම් කිරීම නැත්තම් ඒ සලලක්ෂණය සලකුණු කිරීම කරන්නේ. ඉතින් ඒ විදිහට සලකුණු කරගෙන කරගෙන යන්නේක අපි අරමුණට හිත නැංවීම වශයෙන් කරනවා නම් හිත නැංවුවොත් අනිවාර්යයෙන්ම ඒ අරමුණ ඒ හිත බුද්ධ විඳිනවමයි රස විඳිනවමයි අත්දකින්න. ඒක නිසා අපි සාමාන්‍ය සිංහල කියනවා බැලුවොත් නම් පේන. බැලුවේ නැත්තම් පේන්නේ නැහැ. ඒ නිසා ආස්වාද ප්‍රසවාස දෙක වෙන්කොට දැන ගැනීමට වෙන්කොට වෙන් කරලා බලනවනම් වෙන් කරලා පේන. එයාමට ආස්වාද ප්‍රසවාස පේනවායි කියලා අපි ඒ උත්සාහය අර විදිහට සවිස්තර කෙරුවේ නැත්නම් දෙකේ වෙනසක් පේන්නේ නැහැ. ඒ නිසා මේ ධම්මවිචේ සප්පොච්චංගය පිළිබඳව දැනගෙන ඉන්නවනම් ඇයි මේ සතිය අපි පාවිච්චි කරන්නේ? මොකටද මේ සතිය අපි පාවිච්චි කරන්නේ? සතිය කොහොමද ඉස්සරහට Taman මූණ දෙන අරමුණේ <clears throat> විස්තර ලබාගන්නේ? ඒ විස්තර කොහොමද මත්තටේන වීරිය සඳහා යෙදෙන්නේ කියලා ධර්මමය ප්‍රවාහයක් ඒකට කියන්නේ සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ එහිපස්සිකෝ ඕපනයිකෝ කියලා ගතියක්. ඕපනයි කියන්නේ උපනයනය කරන ගතියක්. ඉස්ලාම සතිය ඇති කරගත්තට පස්සේ ඒ සතිය ධම්ම විචේත තල්ලුවක් දෙනවා. නැත්නම් ඒ අරමුණ පිළිබඳව විස්තර පේන්න පටන් ගන්නවා. ඒ විස්තර ආකාර වශයෙන් සතහන් වශයෙන් දිනු කරන්න කරන්න කරන්න ඊගාවට තියෙන වීරියට තල්ලුවක්. ආනේ විදිහට උපනායන ගතියක් තියෙනවා ධර්මයේ හරි පැත්තට. දන්නේ නැති වුණොත් සතිය කියන්නේ මොකද්ද? ඇයි අරමුණ මේ විදිහට වෙන් කරලා මෙනෙහි කරන්නේ? මෙනෙහි කරලා බලනකොට මතුවෙන මතුවෙන අරමුණේ ඒ අත්දැකීම රසය කර්මස්ථාන උද්ද කරනකොට දෙන්න ඕනේ. ඒකයි භාවනාවේ යෝගාවචරගේ යුතුයකමේ කියන එක දන්නේ නැත්නම් ඉතින් යෝගාවචර කමඨාන් සුද්ධ කරන්න ගියාම විවිධාකාර දේවල් කතා කරනවා. හුඟක් වෙලා ඉඳලා අහනවනේ මොකද්ද කරන භාවනාව කියලා. ඒක තමයි කියන්නේ ආනාපාන. එතකන් කියන්නේ ඊයේ රැට කාව පතෝල වලට දුන්න මදි වුණා ඊට පස්සේ නිින්ද ගියේ නෑ ඉතින් ඒක නිසා උදේ නගිනකොට මෙහෙම ඉතින් හුඟක් වෙලා අහගෙන ඉන්නකොට මේ මොනවද මේ පල්ලහැල්ලක් කතා කරනවද නැත්නම් මේ කරන භාවනාවක් කියන්නේ මොකද්ද ඒ සතිය පිහිටවනවා කියන එක දන්නේ නැහැ. ඒ සතිය පිහිටුවාට පස්සේ හම් වෙන අරමුණේ උකහාගත යුතු ලක්ෂණ රස එහෙම නැත්නම් ඒ සටහන් ආකාර දන්නේ නැහැ. ඉතින් මේ භාවනා කොච්චර කල් කෙරුවත් මෙන්න මේ sannivedanaya ගුරුවරයාත් එක්ක පවත්න්න බැරි නම් ඒක හුත්තම රෝග ලක්ෂණයක් තමයි. ඒ යෝගාචර කවදාකවත් භාවනා කරාට දත යුත්ත මොකද්ද කියලා දන්නේ නැහැ. ධම්ම විචේ වඩනවා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. නිසා අපි අර ගිය පාරක් මතක් කරගත්ත විදිහට අරමුණක් දැන ගන්නවා කියන්නේ. දෙකක ගැටීම. රූපයක් ඇවිල්ලා හැට වැදුනොත් තමයි පෙනීම සිද්ධ වෙන්නේ නැත්නම් පෙනීම සිද්ධ වෙන්නේ නැහැ. සාද්දයක් ඇවිල්ලා කනට වැදුනොත් තමයි ඇහිම කියන අත්දැකීම සිද්ධ වෙන්නේ නැත්නම් සිද්ධ වෙන්නේ නැහැ. නාසයට කඳක් වදින්න, දිවට රසයක් එන්න ඕන, කයට පහසක් විඳින්න ඕන. ආන්නේ එතකොට තමයි අපිට අත්දැකීමක් ඇති වෙන්නේ, අරමුණක් ඇති වෙන්නේ. ඉතින් අරමුණේ ආස්වාස පුරංගල්ල ඒ ශරීරය නම් වූ නැත්නම් මේ නාසිකාග්‍රේ නම් වූ කාය ප්‍රසාදේ වදිනකොට අනිවාර්යයෙන්ම ප්‍රසවාස කුලංගලට වැඩිය වෙන අත්දැකීමක් දෙනවා දෙනවා. ඒක අපිට මේ ආර්ථික ලාභයක් දෙන්නවත්, දික්තියක් දෙන්නවත්, නම්බුවක් දෙන්න එකක් නැහැ. නමුත් ආස්වාද ප්‍රසවාසය දැනගන්න නම් ඒ දෙක අතර වෙනස දැන ගැනීම තමයි අපි මේ විශාල ඥාතීන් පිරිසක් අතහැරලා, විශාල වස්තු භෝග අතහැරලා මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා අරමුණටම සතිය පිහිටුවගෙන බලන්නේ එහි යත්තා වූ මූලික කොටස් දෙක අතර වෙනස දැනගන්න. සක්මන් කරනකොට වම දකුණ අතර ඇත්තට ඒ වගේ ලොකු වෙනස්කම් නැහැ. ඒවා මේ ඒවා විසින් ඇවිල්ලා අපිට පෙන්වන්න දෙයක් නැහැ. නමුත් අරමුණ දැනගත්තයි කියන්න නම් පොල් ගෙඩියක් දෙකට බින්දානම් මේක ඇස් පැත්ත මේක උල් පැත්ත කියලා දෙකක් තියෙනවානේ. ගෙඩිය පිටින් තියෙනකොට ඒක කාටවත් දෙයක් නැහැ. නමුත් අපි පොල් ගෙඩිය වැඩ ගන්න දෙකට පිටින්. දෙකට බින්දාට පස්සේ මේක උල් පැත්ත මේක ඇස් පැත්ත. ඒකේ ආස්වාද ප්‍රසආද දෙකට කයි. මේක ආස්වාද මේක ප්‍රසආද. ඊට පස්සේ කියනවා ආස්වාදයෙන් ප්‍රසආසයෙන් වෙනස් වෙන හැටි. මේක පේනවනම් පැයක් භාවනා කරනකොට එක චිත්තක්ෂණයක් පේනුණත් ඒ චිත්තක්ෂණේ සතිය වැඩි අපිට කියකේ එක එක තප්පරයකට මට එක සැරයක් ආස්වාස ප්‍රස්වාස දෙක දක්වන්න ලැබෙනවා. මේ තප්පරේ මම මෙනෙහි කරනවා කියලා ඒ තප්පරය තුළ ඒ යෝගාවචරයට අනිකුත් නිවර්ණ ධර්ම නැතුව අර වේදනයි පිළි සද්ද නැතුව ඒ චිත්තක්ෂණයේ ආස්වාස ප්‍රස්වාස දෙක වෙන් කරලා බලන්න. තවත් තප්පරයකට පස්සේ තව සැරයක් බලන්න. කොහොම බලනවා නම් විනාඩියකට අඩු ගානේ 60 සැරයක් වැටි වැටි හරි කමන්නේ ආනාපානෙ හිටිනවා. විනාඩි 5ක් කරනකොට 300 වතාවක් ආස්වාස ප්‍රස්වාසයේ හිටිනකොට මේකයි ගත යුත්තේ මේක තමයි හරපද්ධති කියලා ගන්නවනම් ඒ දෙක මේ විදිහට බල බල ඉන්නකොට එන්නේ එන්නේ මොකද වෙන්නේ ආදි වශයෙන් අර ඒකට බාධා කරපු හිච්චිවිලි ශබ්ද වේදනගෙන වචනයක්වත් නොකිය මට මෙන්න මෙහෙම වරින් වර වරින් වරවත් ආනාපාන ධ්‍යානෙට පුළුවන් කියන ශක්තිය ඇති කරගත්තොත් විතරයි නැත්තම් මේ හම්බෙන හම්බෙන වෙලාවේ ආනාපානියේ ලකුණු අපි කියනවා ධර්ම ඕජාව කියලා. ඔකට ඕජාව උකහා ගත්තොත් විතරයි වීරියක් ඇති වෙන්නේ. එහෙම නැත්තම් විචිකිච්ඡාව තමයි ඒ හිතට එන්නේ. මට හරිනේ මට පින් නෑ මට කරගන්න බෑ ආදි වශයෙන් අර බාහිරේ තියෙන සද්ද වේදනා හිතවිලි ගොඩ ගොඩ එන්න පටන් ගන්නවා. ඒ නිසා ඇත්තටම බලනවා නම් ඒ භාවනා විස්තරහට යනකොට එන ලාභේ තමයි මේක ඔය කියන තරම් විශාල රටාවක් මේකේ නෑ. විදින ඉතාමත්ම සරලකමක් එකින් එක වෙන් කර දැනගන්න ගතියක් කියලා ඒ පරිවීමංශන නුවණ එහෙම නැත්නම් ධම්ම විචය ඇති වෙන්න ඇති වෙන්න නම් වාක් වරදින්න ඕනේ. වැරදිලක් කමක් නැහැ දිගට කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අහන්න හිතෙනවා සද්දයක් තියෙද්දි ආනපන බලන්න පුළුවන්. වේදනාවක් තියෙද්දි ආනපන බලන්න පුළුවන්. හිතවිල්ලක් තියෙද්දි ආනපන බලන්න පුළුවන්. එතකොට හිතවිල්ලක් නැති ආනාපානයයි හිතවිල්ලක් තියෙනකොට ආනාපානෙ මොන වෙනසක් තියෙනවද? සද්දකින් බාධා තියෙනකොට ආනාපානයයි සද්ද බාධා නැති ආනාපානය වෙනසක් තියෙනවා. මෙන්න මේ විදිහට අර මුලින්ම ගත්ත මේ පරිච්ඡේද කිරීමේ ශක්තිය නැත්නම් පරිච්ඡේද කිරීමේ පුරුද්ද දිගින් දිගට දිගින් දිගට යනකොට අන්තිමට යෝගාවචර තේරෙන්න පටන් ගන්නවා මේ බාහිර කරදර බාධක එනකොට තමයි අපි අර පරිච්ඡේද කිරීමේ ශක්තිය සුරල් දමදම බෙර ගන්නා වගේ හැඩ දමදම පුරුදු කරන්න පුළුවන්. ඉසල ඉසල අපි බලාපොරොත්තු වෙන කිසියම් බාධාවක් නැති ආනාපානයක් තමයි. නමුත් ආනාපාන දිගේ හිත සංසුන් වේගන යනකොට සතිය දියුණු වේගන යනකොට අර ධම්ම විචේ කියන ඒ දේවල් වෙන් වෙන් වශයෙන් දැනගෙන විමර්ශන කරන ඥානෙ එන්න පටන් ගත්තා නම් කවුරු බාධා කරත් මොනවා කෙරුවත් ආනාපානේ කරන්න තියෙන ශක්තිය යෝගාවචරයට නිකම් ප්‍රගති පරීක්ෂණයක් වාගේ පටන් අර ගන්නවා. එහෙම කරන කෙනාගේ ප්‍රධාන ලක්ෂණය තමයි වාර්තා කරනකොට කවදාවත් වැරදිච්ච තැනකින් පෙරදිච්ච තැනකින් පටන් ගන්නවා. භාවනාව හරිය තැනකින් මූල කර්මත්තානේ මුදුන්පත් වෙච්ච තැනකින් කතා කරන්න පටන් අරගෙන කියනවා මම මේ විදිහට බලනකොට මට ඉෂේකක්මක් තිබුණා. නමුත් ඉෂේකක්ම තියෙද්දි මම ආනාපානය කරනකොට ආනාපානට හිත යනවා අඩුයි. හිත එකක් වම්බාලා තියෙනවා. ඒ හිතේදී මට මෙන්න මේ විදිහට දකින්න පුළුවන් වුණා කියලා හරියට තේමාවට Tamange මූල කර්මස්ථානට සාපේක්ෂව කතා කරන්න පටන් අරගත්තොත් සාමාන්‍යයෙන් ඔය ගුරුම භාවනාදි කියනවා Tamange භාවනා කර්මාන්ත කර්මාන්තෙන් 50ක් හරියි. මේකටම සමහරට මාස ගණන් යනවා. වෙන විදිහට කියනවා නම් අපි ඔය මේ අනුරාධපුර පැත්තේ ඉස්සර තිබුණු කවිතං ක්‍රම හැටියට ඒ කුවියෝ හරියටම මිරිස් වවන්න දාන. නමුත් කවදාකවත් මේක ග්‍රේඩ් කරන්න දාන්න. ඉතින් තොගේට අරගෙන කවුරු හරි තෝරන දණ්ඩ මනුස්සයෙකුට තොගේට විකුණන. ඒ මනුස්සය ඒක අරගෙන ගිහලා ගෙදර තියාගෙන හරියට මේක නම්බර් 1, මේක නම්බර 2, මේක නම්බර 3 කියලා තේරුවාට පස්සේ අර ගොවියටම හොඳ මිරිස් ගන්න ඕන උනොත් ආපහු ගිහලා වැඩි ගාණක් දීලා අතනින් ගන්න වෙනවා. මොකද මේ මනුස්සයා දන්නවා මේකේ ගුණාත්මය තෝරන්න. ගුණාත්මය තෝරන්න දන්නේ නැත්නම් තොගේට දෙනකොට කවදාකවත් නියම මිල ගන්න බෑ. ඒ වගේ තමයි අපි මේ කොච්චර භාවනා කරත් ඒ භාවනා කරනකොට මේකේ අර පද්ධතිය වටින කොටස මේකයි කියලා එන්කොට දැන ගැනීම නැති වුණොත් ගාකල් භාවනා කරාට කමඨාන් සුද්ධ කිරීමකින් හෝ එහෙම නැත්නම් මේ ඉදිරියට යෑමකින් යෝගාවචරයට ඉච්ඡර ලාභයක් වෙනවා. ඒ නිසා බුරුම මට උගන්වපේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා යෝගාවචරයෝ හතර කොටාසයක් ඉන්නවා. එක කොටාසයක් හොඳට උනන්දුයි භාවනාවට. හරියට නියම වෙලාවට සක්මන් කරනවා, නියම වෙලාවට පරියන්ක කරනවා, උනන්දුවෙන් භාවනා කරනවා. ඒ වගේම පරියන් කමඨාන් සුද්ධ කරන වෙලාවට හුද ලෑස්තික් නැවිලා හරියටම ඇකි තාක් දුරට ඇත්ත ඇති හැටි වාර්තා කරනවා. ඒ යෝගාවචරය තාමත්ම සුළු කාලෙකින් ඉනිමකට දෙගෙනක් ඉන්න වගේ බොහොම ඉක්මනට යනවා. තව කට්ටියක් ඉන්නවා ඇත්තටම හොඳට ගෞරවයෙන් සක්මන් පරියන්ක කරනවා. නමුත් ඇවිල්ලා කියන්න යනකොට හරියට පැටලෙනවා. එහෙම නැත්නම් කිව යුත්තක මතුකරනද ඒ ගුරුවරයාට ප්‍රශ්න 15ක් 20ක් අහනවා. පහළ වුණාට පස්සේ තමයි තේරුම් අරගන්නේ එතකන්ම මේ පුද්ගලයා උඟාක්ලට කතා කරන වැරදිච්චව පෙරදිච්චව හරි කියන කිව කතා කරලා ඉතින් බොහෝම කල් ගන්නවා එතකොට ගුරුවර හිමීට කියලා දෙනවා. තව සමහර කට්ටිය ඉන්නවා භාවනාවට එච්චර තද උනන්දුවක් ගන්නෑ. ඒ වුණාට එක වෙලාවක් එක පරියන්කයක් කරත් ඒ පරියන්කේ විචතර බොහෝම විෂදව කියා දෙනවා. තව කට්ටියක් ඉන්නවා එච්චර උනන්දුවෙන් භාවනා කරන්නෙත් නෑ. පරියන්ක විචතර කියන්න දන්නෙත් නෑ. ඉන්නේ කට්ටියම කරන්නේත් නැති පරියන්කට විස්තර කරන දන්නේ නැති අත්‍යොත් ඉතින් හැලෙන කොටස තමයි වැටෙන්නේ. ඒකෙත් එච්චර ගුරුවරු ඉලවලා දන જાතියක් නෙවෙයි. යම් කිසි කෙනෙකුට භාවනා කරන්න පුළුවන්. නමුත් ඒ මේකයි කිව යුත්තේ කියලා දන්නේ නැති ප්‍රශ්නේ තියෙනවනේ. අන්න ඒක තමයි මේ ධම්මවිචය දැන ගැනීම නැත්නම් මේ බොද්ධංගය ගැන ඉගෙන ගැනීම නැත්නම් ධර්ම සාකච්ඡා කිරීම උගාක්ම ලාභ ලබන්නේ ඇත්තෝ. මේ කතා කරනකොට කමඨාංශුද්ධ කරන කර්දාකවත් තාක්ෂණික වචන මොකක්වත් එකතු කරන්න බෑ තමන්ගේ පරියන් කතාවට. එකතු කරපු ගමන් මේ හිතාගෙන ඉන්න වචනේ නෙවෙයි Tamanට වැටෙන සරල භාෂාවෙන් කතා කරනවා. මට මේ ආස්වාසිය මතුණා. මම මේක මේ ආස්වාසිය කියලා මෙනෙහි කරා. මට ඒක සීතලක් විදිහට වැටුණා. මම ප්‍රස්වාසය මෙනෙහි කරා ප්‍රස්වාසය වෙලාවේදී එතකොට මට ඒක උණුසුමක් විදිහට වැටුණා කියන මිස මම ආස්වාසිය කියලා මෙනෙහි කරනකොට මට පටවි ධාතු වැටුණා. මට අනිච්චන් දුක්ඛන් වැටුණා. ඒ කියනකොටම දන්න පටලවාගෙන තියෙනවා. ඒකෙන් සම්පූර්ණ අර ගුරුවරයාගේ යෝගාවචරය අතර තියෙන සරල sannivedanaye හරියට පැටලෙනවා. නිසා පුළුවන් තරම් තමන්ගේ සරල භාෂාවෙන් ගෙනියන්න ඕනේ. ගිනියගෙන ගෙනියන ඉස්සරහට යනකොට තමන්ටම තේරෙන්න පටන් ගන්නවා මේ ධම්මවිචේ ස්වභාවය තමයි අර උපනායන ගතිය. තාම ගැඹුරු ධර්ම වලට යන්න පටන් ගන්නවා. නිසා කලින් සැලසුම් කරපු කලින් බලාපොරොත්තු වෙච්ච කිසිම දෙයක් නෙමෙයි මෙතෙන්ද අපි බලාපොරොත්තු වෙන්නේ. දකින්නේ දකින්න හැටියට මේ දැන ගැනීම තමයි ධම්මවිචේ කියලා කියන්නේ. ඒක නිසා ඒකට සඳහන් කරන්නේ ධම්මවිචේ සම්පොච්චංගේ කියන මේ ਵਿਚාරය විතක්ක ਵਿਚාර දෙකෙන් මේ ਵਿਚාර චෛතසිකය වැඩ කරනවා නම් ආරම්මනානු මජ්ජන ලක්ෂණ අරමුණ පිරිමදින ගතිය තියෙන. මෙනෙහි කිරීමෙන් අරමුණට හිත නංවනවා එයා මේ විමසුන් නොනේ කරන අරමුණ පොඩ්ඩක් අත ගාලා බලන්න. ගියේ එකේ නිකන් එන්නේ නැහැ. ඒකේ ඒ වෙලාවේ පිටිමැදලා අත්දැකලා තමයි එන්නේ. ආනේ ගතියට දෙපේනවනම් ඉස්සල පිටිමැදීමට වැඩිය දෙවෙනි පිටිමැදීම තුන්වෙනි පිටිමැදීම වශයෙන් ඒකේ පරිවර්තනය නැත්තම් පරිණාමය හොඳට දැනගන්න පුළුවන්. ඒ නිසා යම්ම කිසි වෙලාවක බැලුවා මට පෙනුනේ නැහැ කියලා කියනවනම් ඒක ඉතින් පැහැදිලිවම පටලයි. බැලුවොත් පේ. යකමුණට හිත නැංගනම් අනිවාර්යයෙන්ම ස්පර්ශයක් තියෙනවා. ඒ බව අපි දී ඇති සාධකයක් විදිහට සලකනවනම් අරමුණට හිත ගියොත් අපි හැම වෙලාවෙදි මේක රස විඳලා අත්දැකලම තමයි අපහුවෙන්නේ. ඒක තමයි ਵਿਚාරය කියලා කියන්නේ. ඒක තමයි විමසුම් නුවණ එන්නේ එන්නේ වැඩෙන්න එතන එතන ලැබෙන ආහාරය බවට පත් ඒ වගේම තමයි සාජාතාණු යෝජන රස. යම් විදියකට ਵਿਚාරය දැනගත්තොත් කල යුත්තේ මම අරමුණ එන එක හොඳට සමීපව දැකගන්න එකයි කියලා. එහෙමනම් අර විචිකිච්ඡා ආදී වික්ෂිප්ත ගති නැතුව අනිකුත් චෛසිකත් ඒ අරමුණටම බස්වා ගන්නට ඒ අරමුණටම යොමු කරගන්න කීකරු කරගන්න පුළුවන් ශක්තියක් විචාර බුද්ධිය තියෙනවා. වීර්යයත් ඇති කරන, සමාධියත් ඇති කරන, ප්‍රඥාවත් ඇති කරන මේ සඳහා හැබැයි විය යුතු මූලික අවශ්‍යතාවයක් තමයි එකම අරමුණට නැවත නැවත හිත නැංවීමට හැකියවීම නැත්නම් එවැනි අරමුණක් ඉදිරිපත් කර ගැනීම ආධුනික යෝගාවචරයට අවශ්‍යතාව. අරමුණු වහවහ මාරු වෙනවා නම් හරි අමාරු එනේන අරමුණ ඒ තරම් සවිස්තරව බලන්න. ඒ නිසා ආස්වාද ප්‍රසවාස වගේ දිගින් දිගටම යන අරමුණක් ගැනීම හරි ලේසි මේ ධම්ම විචේ පුරුදු කරන්න. පුරුදු කරාට පස්සේ ඒක අර අනිකුත් අරමුණුත් එක්ක සංසන්දනාත්මක බැලීම අනිවාර්යයෙන්ම පස්සට පස්සට සිද්ධ වෙනවා. ඒකට හේතුව මොකද? මුලින් මුලින් වික්ෂිප්ත වික්ෂිප්තව තිබුණ විවිධ හිතිවිලි, විවිධ චෛතසික මේ ගොනු කිරීම මට දිගින් දිගටම දිගින් දිගටම එකම ආරයකට එකම ගුණුවකට එන්න පටන් ගන්නවා. ඒක නිකන් හරියට යකඩ කෑල්ලක් බිම තියලා කාන්දම් කාන්දම් වෙච්චි යකඩ කෑල්ලකින් එහා කොනේ ඉඳලා මෙහා කොනට එක සැරයක් ඇදගෙන ගියොත් ඒ යට තියෙන කා යකඩ කෑල්ලේ සමහරක් කොටස් උතුරු දකුණු වශයෙන් වෙනවා. තව සැරයක් අර විදියටම ඇදගෙන ගියොත් තව ඩිංගිත්තක් වෙනස් වෙනවා. ආන්න එහෙම කාන්දම් කෑල්ල යකට කෑල්ලේ ක්‍රමිකව වාරක් පාස තුලගෙන තුලගෙන යනකොට එන්නේ එන්නේ එන්නේ අර වික්ෂිප්තව තිබුණු යකඩ අණු කාන්දම් කෑල්ලත් එක්ක යන නිසා අන්තිමට එක ගොනු වෙනකොට යකඩ කෑල්ල කාන්දම් බවට පත් වෙනවා. මේක හොඳට කරන්න පුළුවන් ටෙස්ට් ටියුබ් එකක් අරගෙන ඒකට යකඩ කුඩු ටිකක් දාන්න. කුඩු ටිකක් දාලා ඒක දිගේ කාන්දමක් අර විදිහට හැසිරුවොත් බොහොම ඉක්මනට යකඩයකට වැඩි අර යකඩ කුඩු ටික බොහොම ඉක්මනට කාන්දම් වෙනවා. මොකද දෙක හැසිරීමේ ශක්තියක් තියෙන නිසා. නමුත් ටෙස්ට් ටියුබ් එකේ තියෙන යකඩ කුඩු ටික පොඩ්ඩක් හෙල්ලුවොත් මොකද වෙන්නේ? බොහොම ඉක්මනට අර කාන්දම් ශක්තිය නැති වෙනවා. ඒ වගේ තමයි අපි එකම අරමුණ දිගේ කරගෙන යනකොට සතිය පිහිටවනවා. ඒක මත මතුවෙන විචාර බුද්ධිය බොහොම හිමීට තමයි හිට වෙන්නේ. නමුත් ඒ අරමුණ මතම නැවත දවසක් පටන් අර ගන්නකොට අර කලින් කරපු පුහුණුවේ මතකය එහෙම නැත්නම් හොඳ මතකයේ ඉතුරු වෙන නිසා දිගින් දිගට දිගින් දිගටම මූල කර්මස්ථානයේම හිත පවත්තන්න උත්සාහ කිරීම බොහෝම මේ අවිරුද්ධ වැඩක්. පටලවා ගන්න නැති වෙන වැඩක්. අරමුණු නැත නැවත නැවත මාරු කරනවා නම් උදාහරණයක් වශයෙන් අපි ආනාපානය කරනකොට වර එක නාසිකාග්‍රය දිහා බලනවා. වර එක පිම්බීම හැකලින් බලනවා. නැත්නම් උගුර දිහා බලනවා. හුස්ම ගැටෙන ගැටෙන තැන දිගේ හිත මාරු කරන මාරු කරන යන්නේ කියෝ ඒක අර අර ටෙස්ට් ටියුබ් එකේ තිබෙන යකඩ කුඩු කාන්දම් කරනවා වගේ හිත අල්ලන ගතියක් පේනවා නමුත් අන්තිමට වෙන්නේ මොකද්ද? කොතනින් හරි හෙල්ලිච්චාම අර ගොනුව නැතුව යනවා. නිසා මුලින්ම සැලසුම් කරගන්න මගේ හුස්ම වදින්නේ අසවල් තැන්. එහෙම නැත්නම් මම කරන්නේ ආනාපාන භාවනා හුස්ම මතයි. ඒනික ගොනු කරගෙන ඒක දිගට කරගෙන යන එක තමයි අවශ්‍ය. ඒ නිසා ඉස්සල්ලාම ඒ අරමුණට හිත යෙදීම අපි ඊදාර මතක් කරගත්තා වගේ පිත්තල භාජනයක් මලකට කාච් එකක් මදින්න ගියාම හයියෙන් භාජනය හෙල්ලෙන්නේ නැති වෙන්න අල්ල ගන්නවා වගේ තමයි. ඒක ඒක අතකින් කෙරෙන්නේ. අනික් අතෙන් බඩුල් කුටු ටිකට ලුණු ටිකක් දාලා කොල්ලල්ලක තියලා තියලා අතුල්ලගෙන අතුල්ලගෙන අතුල්ලගෙන යනකොට අර පිත්තල භාජනයේ තියෙන මලකට කැපිලා ඔපයක් වැටෙනවා. ඒ ඔපේ ඇදෙන වෙලාවේදී අයියෙන් අල්ලගෙන ඉන්න අත ඇතෑරිලා කොච්චර මැද්දක් කවදාකවත් ඒ මැදීම සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර කියන දෙකේ ඉස්සලා යන විතක්ක එහෙම නැත්නම් අර නම් කිරීම ඉතාම වැදගත් වෙනවා අරමුණේ ඒකාකාර ඉතිහාසගත තොරතුරු රාශියක් එකතු කරා. ඒ තොරතුරු එකම අරමුණක් මත එකතු වෙන තොරතුරු නම් එන්න එන්න එන්න එන්න ඒක තුළ ගුණයක් ඇති වෙන එක කවදාකවත් යෝගාවචරයක් හිතවන්න අවශ්‍යතාවයක් නැහැ ගුණ වෙන්න පටන් ගන්න. ඒක සඳහන් කරන්නේ එක අරමුණක් මේ විදිහට නැවත නැවත හිත දමමින් ඒ අරමුණේ තියෙන්න පුළුවන් 11 ආකාරයෙන්ම දැනගත්තොත් ආ ඒ අරමුණ පිළිබඳව කවදාකවත් නොදැනුවත්කමක් හෝ වික්ෂිප්ත භාවයක් හෝ ඇති වෙන්නේ නැහැ. 11 ආකාරයෙන් ආකාර දෙක තුනක් විතරක් දැනගෙන දැන් මම දැක්කා දැන් මම දැනගත්තා කියලා වගේ ප්‍රයත්න අතහැරියොත් ගොඩාක් අවිද්‍යාව විතර වෙනවා. ඒ අරමුණ පිළිබඳ වැරදි තීන්දුවට එනවා. ඒක නිසා මේ සර්වඥන්ද සඳහන් කරනවා ඉස්සල්ලාම සැරේ අරමුණ සතිය පිහිටවුවට පස්සේ සති සොබ්බන් සති සම්පෝඥංගේ ආරද්ධෝ ධ්‍යාන දැන් පටන් ඒ අරමුණේම නැවත නැවත යොදවනකොට තමයි සති සම්පෝඥංගයාගේ භාවනාව සිද්ධ නැවත නැවත දසදහස්වර සිටුකොන්න තමයි භාවනා පරිපූර්ණින් ගච්ඡන්දි භාවනාව පිරිචි තත්ත්වයටපත් වෙනවා. අන්න එතකොට තමයි ධම්මවිචේ සම්පෝඥංගයට වැඩෙන්නේ අවශ්‍යක වාතාකරණ වාතාවරණය සැලසලා තියෙනවා. මේක ඇත්තටම මේ භාවනා සම්බන්ධ මේ පැය ගණන් මේ විදිහට කතා කරාට ඕනම ශිල්පයක් පුරුදු කරපු කෙනෙක් හිතලා බලන්න ඒ ශිල්පේ පටන් ගන්න කාලේ මේ ක්‍රමේ තමයි කෙරේ. අපි අනිකුත් වැඩ පහ තබන්නේ. ඒ ශිල්පේ සඳහාම යොදවන්න වෙනවා. නමුත් ඒ මුල් කාලේ ඒ ශිල්පයෙන් ප්‍රයෝජනෙ සලකලා නෙවෙයි ඒක කරන්නේ යන්ත්‍රයේ පුරුදු වෙන්න. සමීකරණයේ පුරුදු වෙන්න. ඒ ක්‍රමයේ පුරුදු වෙන්න එහෙම කර කර කර කර යනවා. ඥාන එකක් පුරුදු වෙන වෙලාවේ එනත් අභීනාවක් වාදනය කරන්න පුරුදු වෙන වෙලාවේ ටයිප් රයිටර් එක ගන්න පුරුදු වෙන වෙලාවේ මුල් මුල් කාර්ය කරන වගේ රාග තාල වල කිසිම මිහිරියාවක් නැහැ. අල්ලපු ගෙදර මිනිස්සු ගෙවල් ඇරලා යනවා. ඔය එකමනේ ගහන උදේට හැන්ද වෙනකන් ඉතින් ගහ ගහ ගහ ගහ මොනම දෙයක් ආචිත් රින් ඉවර වෙනකන් රට රට රට රට රට රට කියලා ටයිප් කර කර ටයිප් කර කර ඉන්නවා. එහෙම නැතුව කවදාකවත් බෑ. ඒ ටච් සිස්ටම් එක ඉගෙන ගන්නවක්වත් ඒ කියනකොට ඉක්මන් වේදින් ගන්නවා. ඉතින් අර සීතෝසය බයිසිකල් එක ගත්තා වගේ කිව්වොත් එහෙම බෑ බෑ ඔබ කරගෙන ඉන්න වෙලා නැහැ මට ඉක්මන ලියුමක් අහන්න ඕනේ කියලා පටන් අරගත්තට කවදාකවත් ඒක yaadena ගුණයක් වෙන්නේ. ඒ නිසා ආරම්භයේදී හැමදාම <clears throat> යෝගාවචරය අදයි මම ආනාපානේ කරන්න පටන් ගත්තා. මේ ඉස්ලාම තමයි මම මේ හුස්ම ගන්න. ඒ හුස්ම අනික හුස්මෙන් වෙන් කළ මෙනෙහි කරා. මෙනෙහි කළා ඒකේ ලකුණු ඉස්ලාම පොඩි බබෙකුට හම්බෙච්ච දෙල්ලම් බඩුවක්. ඒ බොහොම විමසුන් නුවණින්. ගන්න පුළුවන් තොරතුරු අරගන්න. ඊට පස්සේ ප්‍රස්වාසයෙන් විදිලා ආය ආස්වාසය එනකොට ආයෙත් අලුතෙන් බැලුවොත් ඒකේ තියෙන පැතිකඩ සීරම දැනගෙන ඉවර කරන්න පුළුවන් ය කියන අදහස එනවා. ඔකට තමයි වීර්යය කියන්නේ. අත නෑර ඒක දිහා බලනකොට එකම අරමුණක හෝ මේ 11 ආකාරයේ දකින්නා වගේ පිරිචි ගතියක් එනවනම් ඒ යෝගාවචර පුදුම <clears throat> තමන්ගේ ධෛර්ය තමන් කෙරේ ධෛර්යය චිත්තාදිෂ්ඨානයක් එටපට. අන්න මේ විදිහට අරමුණක් කොටු කරලා පරිච්ඡේද කරලා ඒ අරමුණේ තියෙන සටහන් ඒ අරමුණේ තියෙන ආකාර පිළිබඳව පිරණ ගතියක් එනකොට ඒ අරමුණ පිළිබඳව එපා වෙන ගතියක් කම්මැලි වෙන ගතියක්, නිදි කිරන ගතියක් එනවයි කියන එක නම් දියුණු වෙච්ච යෝගාවචරෝ 100ට 200ක් තමයි. ඒ මොකද සරුවචනන්සේ දන්නවා ලෝකේ දුක්ඛ සත්‍ය වැහෙන්නේ අරමුණු මාර්ගෙදී මෙචා ඉරියව් මාර්ග. එකම අරමුණක් මේ තරම් බලපෑම් කරලා පරිච්ඡේද කරන එකමයි වැඩේ. පරිච්ඡේද කරමින් ඊගාවසරේ එනකොට මේකත් එක්ක ගලපෙමින් බලන එකමයි වැඩේ කියලා නැවත නැවතත් නැවත නැවතත් එකම අරමුණට හිත දානකොට සාර්ථක වෙලා ධම්ම විචේ වැඩිලා වීර්ය ආවට වීර්යවන්ත වෙනකොට ඒක පිළිබඳව හොන්දු මාන්දු ගතියක්, කම්මැලි වෙන ගතියක්, ඒකාකාරී වෙන ගතියක් අනිවාර්යයෙන්ම එනවා. ඒකයි සරුවචනාචේ මතක් කරන්නේ යමක යථා භූතේ ඇත්ත ඇති ඇති දකින්නකොට ඒකට කියන රාගය දුරු වෙනයි. රංජනේ විරංජනේ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක යෝගාවචරයේ කවදාකවත් තනය හිතන්නේ දැන් සතියක් වැඩෙනවා ධම්ම විචයත් වෙනවා බීජයක් වෙන නිසා එnde එnde එnde මට රසය වැඩි වෙයි. එහෙම නැත්නම් සුඛයම දැනෙන්න පටන් අරගන්නවා. නමුත් සරුවචනන්ත හොඳටම දන්නවා ඉතාමත්ම බරපතලතාවට සත්‍ය සම්බන්ධ සත්‍ය ධර්ම විචයක් වැඩෙනවා නම් ඒ තුල භාවනා ශිල්පය ශිල්පීය දැනුම වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න යථා භූත ඥාන දර්ශනය හරිනම් අරමුණ කෙරේ තිබුණ ප්‍රේමය අරමුණ කෙරේ තිබුණ රංජනය අරමුණ කෙරේ තිබුණු ඇලෙන ගතිය හැලෙන ගතියක් බවට විරංජනේ වෙන ගන්න විරජ්‍යති ගතියට පත් වෙනවා කියන එක ඒක ඉතින් අනිවාර්ය දෙයක් ඒක බුදුහාමුදුර කරන දෙයක්වත් ඒ යෝගාවචර කරන දෙයක්වත් නෙවෙයි. මේක එනකොට ඉති යෝගාවචරය හිතන්නේ මගේ දැන් ධර්ම විචය වැරදිලා සතිය නැති වෙලා වීර්ය අඩු වෙලා කියලා එක්ක ඒ අරමුණ වෙනකොට වෙන අරමුණක් ගන්න. එහෙම නැත්නම් නැති වීගෙන යන ආනාපාන වේදට හුස්ම හයියෙන් ගන්න පටන් ගන්නවා. කුම්බණ්ඩ අහුලන්න පටන් ගන්නවා. සක්මන් කරනකොට විකාර කරනවා. ඒ මොකද හේතුව අර මේ ධර්ම කාරණා ටික මේ ගොනු වේගන යනකොට එකින් එකට යාදීගෙන යනකොට මේ ඒකාකාරීකම, නීරස ගතිය, කම්මැලි ගතිය, ඒක නැතුව වෙන එකක් වේවා කියන ගති ස්වභාවික දෙයක්. නමුත් අපි මෙතෙක් කල් කෙරුවේ, අපි හිතුවේ මානවයිති වාස්කම් කියලා අපි හිතුවේ, අපි පොහසත් නම් ඒක වෙනුවට වෙන එකක් ඒක නැත්තම් තව එකක් ගන්න. ඕක තමයි මෙතෙක් කල් කරගෙන ගිය සංසාර සූදුව. යෝගාවච බුදුහාමුදුරුවෝ කියනවා ඔය සූදුව කෙලියොත් පරාද. ඒක නිසා අරමුණ වෙනස් කරන්න එපා. ඒ අරමුණ තුල මුලින් මුලින් ඔය පිම්බීමෙන් ඇකිලිමේ ලොකු වෙනස්කම් පෙනුනට පළවෙනි විනාඩි පහ තුළ දීර්ඝ හුස්ම කෙටි වුණා බාටපත් උනාට ඔක ගෙවිගෙන ගෙවිගෙන යනකොට ඒකාකාරීව කොච්චර බැලුවත් එකම බව පේන්න පටන් ගන්නවා. ඉතින් ඒකට අත අත දාමලා යනවනම් අතහැරලා යනවනම් ඒ යෝගාවචරය නිකන් හැමදාම තැන් තැන් වල ලින්ක් අනින්න හදන මිනිස්සුකෝගේ කවදාකවත් උල්පතකට නම් ලඟ වෙන්න හම්බෙන්නේ. උල්පතට යන්න නම් එක තැනක් කරන එක අඩියටම බහින්නව ගලටන් කම්බයි. ඔය හඳ ලෝකේ වටේ කැරගෙනකොට හැමදාම හඳේ එක මුණතයි ලෝකේ දිහාට හැරේ. ඒ නිසා කොච්චර හඳ ලෝකේ ඉඳලා හඳ බැලුවත් හඳේ 150යි දකින්න. ඉතින් තාරකා විද්‍යාඥයෝ මේක දැනගෙන උගාකල් බලන ඉඳලා. ඒකයි මේ මිනිසුන්ට ගෙවන්නේ ඔච්චර විද්‍යාඥයෝ කියලා කියන්නේ මේ මිනිස්සු ඒ ශිල්පයට දක්වන ගෞරවය නිසා දිගට බලනකොට මේ මිනිස්සු දැකලා තියෙන අවුරුදු 60කට සැරයක් මේ හඳ 105ක් දෝලණය වෙනවා. දෝලණය වෙනකොට අවුරුදු 60ක් බලන හිටියොත් මේ පැත්තෙන් 105යි ඒ පැත්තෙන් 105යි බලන ඉන්නකොට හඳේ සිටියම 50 ඉඳලා 100ට 60 දක්වා නංගන්න පුළුවන්. හැබැයි ඒකට අවුරුදු 60ක් වගේ. මේ විදිහට තමයි හඳට යන්නේ නැතුව හඳ ගැන නොදැක්ක පැත්තක් දකින්න නම් ඔය හැමදාම පේන ඔය හඳ. ඕකෙකින් කොච්චර බැලුවත් එකයි ඒක සැරයක් බලලා ඔක මැප් කරුවට පස්සේ ඉවරයින් කියලා අතහැරියා නම් කවදාකවත් ඒ අර යාගේ දෝලන චක්‍ර දැක ගන්න. මේ ලංකාවේ රබර් වගාව, පොල් වගාව ගැන කතා කරනකොට උඩ වෙනමම රබර් පෝර හදන කම්පැනි කියනවා, කොල් පෝර හදන කම්පැනි කියනවා. ඒගොල්ල කෙරුවේ කොහොම හරි ගොවියට පොහොර වලින් අස්වැන්න වැඩි වෙනවා කියන එක පෙන්ලා දෙන්න පුළුවන් වුණොත් පොහොර වෙලඳාම වැඩි නිසා ඒගොල්ල හැම පැත්තෙම මේ භෝගය පිළිබඳ පරීක්ෂා කරන යනකොට දැකලා තියෙනවා අවුරුදු 10කට සැරයක් ලංකාවේ වර්ෂාව වැඩි අවුරුද්දක් ඒ වර්ෂාව වැඩි අවුරුද්ද ආවට පස්සේ පොහොර දැම්මත් නැතත් රබර් රසන්න වැඩි වෙනවා පුල් රසන්න වැඩි වෙනවා. මේ මිනිස්සු ඒක නිසා හරියටම 9 වෙනි අවුරුද්දේදී ඇඩ්වර්ටයිස් කරනවා අපි අලුත් පොරක් හොයාගත්තා දැම්මොත් නම් ෂුවර් එකටම හරියි. ඉතින් ගොවියන් අර දෙන ගැම්ම නිසා ගොවියෝ කරන්න තියෙන්නේ වෙන්නේ. ඉතින් විද්‍යාව කියන එක දිනු වෙන දෙයක් නේ. හොඳ දෙයක් නේ කියලා පොර දාන ඇත්තම තමයි දාපු ගම ඊගව අවුරුද්දේ පොර අස්සන්න වැඩි. මොකද හේතුව අපේ අවුරුද්ද වහින. මෙන්න මේ වගේ දේවල් වලින් පේන්න තියෙනවා මේ එකම වගේ පේන්න තිබුණට මේ වගේ බලාගත්තාම සාමාන්‍ය ලෝකයා නොදකින පැති රාශියක් පේන්න පටන් ගන්නවා. ඔන්න ඕක අමතක කිරීම තමයි අපි මේ හැමදාම පයෙන් වැටි වැටි එහෙම නැත්නම් බොරුවල් වල වැටි වැටි මේ එක ගමනේම යන්නේ. එකක් කළා නේක හොඳට බලන්න හිටියානම් ඒකේ තියෙන අඩුපාඩු ආදීනව පේන්න පටන් ගන්නවා. ඒ ආදීනව කවදාකවත් පළවෙනි බැල්මේ නැහැ. දෙකේ නැහැ. තුනේ නැහැ. පහු පහු වෙනකොට තමයි වැඩි ටිකක් පහු පහු වෙන්න පටන් ගන්නවා. නැත්තම් මෙච්චර කට්ටිය කසාත බඳින එක. පොඩ්ඩක් අල ආශ්‍රය කරලා බැලුවා නම් කොච්චරම දඟලන දෙයක් නැති බව තේරෙයි. නමුත් පළවෙනි බැල්මේදී දෙවෙනි බැන අපෝ මේ කත ඇහිලොත් එමෙ නැති වෙයි කියලා ඉක්මනට බැඳගන්න. ඉන්න බැඳලා පස්සේ තමයි තේරෙන්න පටන් අරගන්නේ. ඕක තමයි කොතනක් තියෙන එකක විශේෂයක් නැහැ. ඒ වගේ තමයි අරමුණ හරියටම අල්ලලා කොටුක පරිච්ඡේද කරනවා කියලා කියන්නේ ඔක සතපන්දියක් කියන වගේ වචනය. වෙන් කරගන්න. ආනේ වෙන් කරලා බැලුවට පස්සේ තමයි ඒකට අදාළ ආවේනික දුර්වලතා, ඒකට අදාළ ආවේනික වෙනස් වෙන ගති, ඒකට අදාළ අනාත්ම ගති පේන්න පටන්. ඒ නිසා සර්වඥාන්සේ මේ කරලා තියෙන මේ කර්මස්ථාන භාවනා පිළිබඳ මේ රෙකමඩාරුව කවදාකවත් මේ යෝගාවචරයේ හිටන්ට නිකන් ආවට ගියාට අහම්බෙන් කරපු එකක් නෙවෙයි. තාමත්ම විද්‍යානුකූල ක්‍රමයකටයි සඳහන් කරලා තියෙන්නේ. ඒකෙදි මේ සති සම්පෝච්ඡංගය ඔතනකින් හරි පටන් අරගෙන වැටි වැටි වැටි හරි භාවනාවෙන් පරිපූර්ණ තත්ත්වෙට ගියොත් ඒ යෝගාවචරය අරමුණක් එක්ක වැඩි වේලාවක් ඉඳීම දැක ගන්න. අරමුණක් වගලා ගන්න හැටි. අරමුණක් යාදීලා මූණට මූණ දාලා බලන ඉඳ හැටි. ඉnde ඉnde ඉnde ඉnde ඒකේ යථාභූත ඥාන දර්ශනය සත්‍ය නම් අනිවාර්යයෙන් මේ අරමුණේ විරංජනයක්, ඒ අරමුණේ නිරෝධයක්, ඒ අරමුණ කෙරෙහි අර පෙර තිබුණු ඒ ප්‍රේමණීය ගති නැති වෙන්න පටන් ගන්නවා. ඉතින් සත්පුරුෂයා මේක වටිනා දෙයක් විදිහට අනිච්ච දුක්ඛ අනාත්මයට යන ගතියක් විදිහට දකින්න අසත්පුරුෂයා බලාපොරොත්තු වෙන්නේ හැමදාම නවමු රසයක් නම් ඒ පුද්ගලට එපා. ඉන්සාවතික තියන්න ධම්ම විචේ සම්බොජ්ජංගය හරි ගියා නම් මුලින් මුලින් තොරතුරු රාශියක් හම්බුනාට පස්සේ බලහනේ ඉතින් හම්බෙන තොරතුරු අඩුවෙන්ට අඩුවෙන්ට අඩුවෙන්ට ඒකේ චුයින්ගම් එකක් පාන පාන යනකොට කිසිම අලුතෙන් රසයක් නැහැ නිකන් අහක පාට අර දෙක රිදෙන එක විතරයි. ආන්නේ වගේ එකම අරමුණේ බොහෝ දුර සිටීමෙන් තමයි මේ දුක්ඛ සත්‍ය මතුවන්නේ. අරමුණ මාරු කරන්න පටන් අරගත්තොත් මතුවෙන මතුවෙන අරමුණේ නවමුතාවයක් තියෙනවා. ඒ අරමුණත් ඒ පහු පහු වෙනකොට ඒකේ ඒකාකාර ගතියක් පේන්නවා නම් එපා වෙන ගතියක් පේනවනම් එතෙන්ට යනකොට වැඩේ පමයි. අරමුණ පටන් ගන්නකොටම අරමුණේ තියෙන අර විචිත්‍රතා වෙනස්කම් අනිත් අරමුණ එක වෙනස් වෙන හැටි. අරමුණේම අර ආස්වාස් ප්‍රසවාසයේ වෙනස් වෙන ගතිය වලට පුදුමාකාර අවධානයක් යොමු වෙනවා. මේ අවධානය ආධුනිකයට ගන්න හරියම. සැරයක් දෙසරයක් තුන් සැරයක් ගිහිල්ලා හොඳටම අරමුණ තුනී වෙලා තුනී වුණාට පස්සේ කම්මැලිකම ඇවිල්ලා ඒක වෙහෙසකර තත්යකටපත් වුණාට පස්සේ කියන්න පුළුවන් ඔන්නක නැති කරන්න නම් නැත්තම් ඔතන වෙනස දැනගන්න නම් විශේෂතා තියෙනකොට ගොරෝසුව තියෙනකොට වෙනස්කම් තියෙනකොට ඒ සේරම ලකුණු අල්ලගන්න. නැත්තම් 11 ආකාරයෙන්ම අල්ලගන්න. අල්ලගත්තා නම් අනිවාර්යයෙන් මේ යෝගාවචරයට බොහෝමත්ම ඉක්මනට ඒ අරමුණ පිළිබඳව පූර්ණ භාගයක් එන්න පටන් ගන්නවා. අන්න ඒකේ මූලික ඒ ඉස්තලාම අරමුණ වෙන් කර දැන ගැනීම අපි කියනවා පරිච්ඡේද ඥානයි කියලා. ඊට පස්සේ ඒ අරමුණ ඒ විදිහට ප්‍රිය වෙන්න, අප්‍රිය වෙන්න, ගොරෝසු වෙන්න, සියුම් වෙන්න, උණුසුම් වෙන්න, සිසිල් වෙන්න අදාළ හේතුවත් එක්කම දැන ගැනීම කියනවා. පච්චපරික්ඛා ඥානය කියලා. ඒක පිළිබඳව අසත්පුරුෂ ගතිය නැති වෙලා සත්පුරුෂ ගති පැත්තට ගිහිල්ලා කොච්චර නීරස වුණත් මේක තව වැලිය යුතු පැති තියෙනවා කියලා. ඒ නීරස ගති මතුවෙද්දි අරමුණේම හිත පවත්වන එක තමයි සම්මස්සනේ ඉස්ලාම යෝගාවචරය සංසාරේ මුලින්ම ගත්ත තමන් ගත්ත අරමුණ නිතරම වෙනස් වෙන එකක් බව. ආස්වාදයක් ගත්තාම ආස්වාදය ඇතුලේ පුංචි පුංචි ආස්වාද රාශියක් ඒ ඒ පුංචි පුංචි කොටස් වලත් මුල මැදට සමාන නැහැ මැද අගට සමාන. ආනාපානේ නැත්නම් ආස්වාසිය සම්පූර්ණ එකත් මුල මැදට සමාන නැහැ මැද අගට සමාන. විනාඩි 5කින් එන ආස්වාසිය මුලින් ආස්වාසයට වෙනස්. ආදි වශයෙන් මේ එක ආස්වාසික තියෙන වෙනස්කම් සේරම දකිනකොට ඒ යෝගාවචරයට වෙන්නේ ආස්වාසිය ප්‍රස්වාසිය වෙන් කරන්න බැරි තරම් සමානතාවය. හැබැයි ඒ සමානතාවය තුල කිසිම වෙලාවක ස්පාසුවක් දෙන්නේ නැතරම් වෙනස් විචාලිය සාධක රාශියක් වෙන. සමහරකට හුදු ස්පර්ශ. සමහරලාට ඒ පාකමක්. ඒත් මේක පේන පටන්. ආ නිතින් ගියාට පස්සේ තමයි මේ ලෝකේ එකක් අල්ලලා බැලුවොත් මෙහෙමනම් ඒ දේ වෙනුවට වෙන එකක් අල්ලලා බැලුවත් ඒකත් එහෙමමයි. ඒ විතරක් නෙවෙයි මම මේක නොබැලුවත් මේක මෙහෙමමයි. මම ඉස්සරහින් එකන භාවනාවෙන් දුර්වල වුණත් ඒ පුද්ගලයා එයාගේ ආස්වාසය දිහා බැලුවත් ඒකත් එහෙමමයි කියලා අර තමන් ලබාගත්ත මේ ප්‍රත්‍යක්ෂ ඥාණයට සාපේක්ෂව අනුමාන ඥාන ටික වැඩෙන්න පටන් අර ගන්නකොට තමයි යෝගාවචරයට දෙවෙනි මට්ටමේ ඕජාවක් රසයක් එන්න පටන්. ඉස්ලාමයේ කම්මැලි වෙලා ඉස්ලාමයේ එපා වෙලා ඉස්ලාමයේ පිරිච්ච ගතියකට එනවා. ඒක දිගේ හොඳ වීදියකින් නෑ මෙහෙම වුණත් මම මේක බලනවා කියලා යනකොට තමයි මේක මෙහෙමනම් අනිකුත් අරමුණුත් මෙච්චරයි. ඊයේත් මේක මෙහෙමමයි. හෙටත් මේක මෙහෙමමයි. මයි ළඟ ඉන්න එකනටත් මෙහෙමයි කියලා ඒ අර ප්‍රත්‍යක්ෂ ඥානත් එක්ක අනුමාන ඥාන වලට එනකොට තමයි මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ විසිතුරු අවස්ථාව. ඒ ඥානයේ පෙළහැර පෑම් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව අර මුලින්ම එන ඥාන කොටස තාමත්ම අනිත්‍යමයි වෙන් කරලා හොඳට ගොනු කරන්න පුළුවන් ශක්තිය. මේක සාමාන්‍ය හුඟ දෙනෙක් අගය කරන්නේ. ගොනු අගය කරන්නේ නැහැ. සංසන්දනය අගය කරන්නේ මේ නව මේ විචිත්‍රතා රසයක් කියලා. හැම වෙලාවෙම අලුත් කරගන්නවා. අලුත් කරන එක නෙවෙයි ගත්ත අරමුණේ තියෙන තොරතුරු සම්පූර්ණ වෙනම ෆයිල් එක ලියා ගන්නවා වගේ වෙන් කරන වෙන් කරන යන පටන් ගත්තොත් එක අරමුණක් 11 ආකාරයෙන් දැක්කොත් ਸਰවචනාංශ කියනවා ඒ අරමුණ දැක්කා කියන්න පුළුවන් එතකොට ඒ පුද්ගලයා මුළු ලෝකෙම දැක්කා හොඳට ওই කැවටික් කියන එකේ පෙන්ලා කියලා තියෙනවා ලෝකේ ඕනම විශාල කියන එකෙන් එක පුංචි අංශුවක් මුළු සම්පූර්ණ විශ්වෙම නියෝජනය කරනවා. ඉතාමත් පුංචි අංශුවක් ගත්ත න්‍යෂ්ටි වටේ කරගෙන ඉලෙක්ට්‍රෝන තියෙනවා කියන එක තමයි අපි දැනට සම්මතයි. සම්පූර්ණ චක්‍රාවාටයක් ගත්තත් ඒක තියෙන සූර්ය මණ්ඩලයේ වටේ ඒ වාගේ පුංචි පුංචි ග්‍රහ කැරක. ඊට පස්සේ මන්දාකිණිය ගත්තාම ශිරපතේ ඒකෙත් තියෙන ඉන්සයි තාමත්ම කඩන්න පුළුවන් ඉතාම පුංචි කොටස මහ විශාල ආකෘතියේ නියෝජනයක් තියෙනවා. ඒ නිසා එක ආනාපානයක් දක්කන මුළු මනුස්ස සංහතියම එදා පටන් මනස ඉවර වෙනකම්ම පවතින ආනාපානය පිළිබඳ පරිච්ඡයක් ලැබෙනවා. ඒ වගේ නෙවෙයි පිම්බීම හැකිලි පිළිබඳ පරිච්ඡයක්. ඒ වගේම සක්මන පිළිබඳව ඕනේ වැඩක් පිළිබඳ නැවෙන නිසා එකක් කොටු කරලා ඒක පිළිබඳ සම්පූර්ණ අවබෝධ කිරීම තමයි මේ ධර්ම විචේත තාමත්ම ආසන්නම පොහොර කාරණා. දෙන්න තියෙන ඕජාව. ඉතින් ඒක බොහොම දුෂ්කර දෙයක්. මොකද විචිත්තතාවයට පුරුදුච්ච පිරිසක් අපි. ඒ නිසා සතිය ඉස්සර වෙලා එනවනම් තේරුම් බේරුමක් නැතුව හොඳ නරක නැතුව මිහිරියා මිහිරි නැතුව බලන්න පුළුවන් ඥාණය තහවුරු වෙන්න වෙන්න වෙන්න තමයි ඔය ධම්මවිචේ වැඩෙන්න හොඳ පෝර ලැබෙන්නේ. නැත්තම් තුයතුම් බේරුම් ගති සතියේ තියෙනවා නැත්තම් සතිය අඳුරන්නේ නැත්තම් ධම්මවිචේට තොරතුරු එන්නේ එන්නේ අවුල කරන්නේ. ඒ නිසා තියෙන බොහෝ ඉතාමත්ම සරල කරගෙන පුළුවන් තරම් ඒ සරල ටික එයාටම ගොනු වෙන්න ඉඩ අරිනවා මිස මේ සංස්කාර අනිච්ච දුක්ඛ අනාත්තක් මේ සංස්කාර කියන්නේ මේක කොහෙද රූප වේදනා සංඥා සංකාර කොහෙද මේක පට වියාපෝතයජ වායු කියලා හොයන්න ගත්තොත් නම් අවුලක්. කරගෙන කරන යනකොට ඒක මතු කරලා දෙනවනම් එහෙනම් ඉතින් ඒකට විපස්සනා ඥාන කියලා කියනවා. ඒ නිසා යෝගාවචරය ප්‍රත්‍යක්ෂයමයි මුල් කරන්න ඕනේ කවදාකවත් තරකයි අනුමාන ඥාන වලට තැන. කවදාකවත් තරකයි මේ සුත්තමයෙන් අකරත් දේවල් භාවනාවට දාන්න. ඒ නිසා ඒ ප්‍රත්‍යක්ෂ ඉස්සර කරන යනවනම් සතිය නිසා මේ මේ ධම්ම විචේ වැඩෙනවා කියන එක බොහොම සරල සමීකරණයක් වඩපත්. ඒ නිසා අපිට ඉස්සල්ලාම කරන්න තියෙන බොජ්ජංග ධර්ම වඩනකොට සති සම්පොච්චංගය පිළිබඳ හොඳ පරිචයක් වෙනවනම් මේ ධම්ම විචය ගුණා ඉස්සරහට යනකොට කරත් පිටිපස්සෙන් එනවා වගේ එනවා. නමුත් මේ පැය විතර කාලයක් නැත්නම් පැයකටත් වැඩි දැන් ගත වෙලා තියෙනවා. ඒ කාලය තුල මේ දැනුමෙන් කිට්ටු කළ දෙන්න උත්සාහ කරේ මේ කටයුත්ත සිදු වෙන්නේ මෙහෙමයි කියලා මේකට අවශ්‍ය කරන ආසන්න සාධක මේකයි කියලා දන්නවනම් අපිට මේ වැඩේට ඇඟිලි ගහන්න නැතුව නිසිනින්ද වැඩෙන්න දෙන්න. ඒකත් ධර්ම විචේ කරගෙන යනකොට විචිකිච්ඡාව නැතිවීම සඳහා අවශ්‍ය කාරණා. වෙන දේ හොඳයි කරන දේට වැඩි. ඒක නිසා මේ භවනා කරලා ලැබිලා තියෙන අත්දැකීම් කවදාකවත් අහක දාන්නවා. ඒ සෑම දෙයකින්ම අපිට වාසියක් වෙනවා. හැමදේම ඒ දේට නිසි තැන තිබ්බොත් ඒ වගේ ගුණ අපිට දැනගන්න පුළුවන් වෙයි. එහෙම නැතුව තිබිය යුතු ගුණයක් කියලා එකක් ලෝකේ නැහැ. තියෙන ගුණ කොහොමද කියලා දැනගන්න එකයි අවශ්‍ය කරන්නේ. අන්න ඒ විදිහට ඉතාම සරල ඒ වගේම නිර්ව්‍යාජ ධර්ම විචයකට ඉඩ තියාන කටයුතු කරනවා නම් අපේ ජීවිතේ ඉන්න සරල දෙයක් වඩපත් වෙනවා මිස භාවනාවෙන් සංකීර්ණතාවට එන්නේ. ජීවිතේ ඕනම සංකීර්ණ ප්‍රශ්නයකට භාවනා ලං කරනකොට ඒ ප්‍රශ්නේ තියෙන සංකීර්ණතාව දුර වෙලා සරල භාවයට එනකොට ඒක අපිට ජීවිතය පිළිබඳව ආහාරයක් නැත්නම් පණිවිඩයක් අභියෝගතාවයක් වඩපත් වෙනවා. ඒ විදිහට තමයි සරුවචනාංශය සඳහන් කරන්නේ මේ සතර සතිපට්ඨානය වඩනවනම් සත්තානං විසුද්ධියා. සත්‍යයේ විසුද්ධිය නැත්නම් මේ වඩන්නගේ හිතේ තියෙන විසුද්ධිය ඇති වෙන්නේ එහෙමයි. දැනට තියෙන හිත අවුලක් ධම්මවිචේ සම්පෝඥයකට යනකොට ඒ වගේ ඒ අවුල නැති වෙලා ගුණයක් ඇති කළ දෙන එක තමයි තියෙන්නේ. ඒ නිසා මොනම දෙයක්වත් අලුතෙන් හම්බ වෙන්නේ තියෙන අවුල නැති වෙලා ජීවිතේ සරල පාටපත් වීම තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා තමන්ගේ එදිනදා චර්යාවත් තා දුරට සරල කරගන්න. ධර්ම දැනුමත් හැකි තාක් දුරට සරල කරගෙන ඉන්නවනම් නිසින්ින්ච ධම්මවිචේ සම්පෝඥයන්ගේ වැඩෙනවා. ඉතින් වැඩිවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දිනාටම සත්‍ය ප්‍රදාන කරගත්තා වූ මේ සම්බොජ්ජංග ධර්ම වඩ වඩා වඩා ගන්න මේ අවස්ථාව ප්‍රයෝජනවත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ ධර්ම දේශනාවට මේ චිරුම දිනා ධර්ම දේශනාවට සම්බන්ධ වෙලා සිල් සමාදන් වෙලා ඔක්කොම සාදු කියන්නේ අස්කර ගන්නාලාද මේ පින් වලින් මේ අදට දැනට මාස 3කට කලින් අර්ලෝසපත්ති ලබන අර්ලෝසපත්ති නිදු ලීඩ ආමරසේකර මහත්මියට මේ පින් අත්පත් වේවා කියන අදහස අපි සියලු දෙනා කෙරේ මතක් කරගන්නයි. මේ විදිහට අපි රැස් කරගන්න ලද මේ ගිය කෙනෙකුට ආශිර්වාදයක් නැත්නම් පිම්පැමිණීමක් කරනකොට අපේ ප්‍රවර්ධනයක් සිද්ධ වෙන්නේ සියලු දෙනා මෛත්‍රී කරගෙන ඒ ආත්මයට අපි මේ කරගන්න අපේ නිදාතන දකින්න ලැබේවා දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න හිත් පහළ වේවා කියලා ප්‍රාර්ථනා. ඒ වගේම අද අපි ඉදිරිගත කරගත කරුණු ටිකක් තාක්ෂණික පැත්තට වැරි කොහොම නමුත් ඒ පිළිබඳව දැනගත යුතු හෝ කළ යුතු ප්‍රකාශන මොනවද කියනවනම් අපි ඒකට සුළු වේලාවක් දීලා ඒක පිළිබඳව අහරි කිසි ප්‍රශ්න මොනවාක් නැත්නම් විතරක් අපි යනවා දෙවියන්ට පින් දීම සහ ඥාතින් වගේ අපේ પરමාර්ථය සිහිපත් කර ශිවාරේ ඒක නිසා අපි සුළු වේලාවක් ගනිමු කාට හරි ඉවේචු කලීත්‍යයක් කියනවනම් ඒක අදහස් ප්‍රකාශ කරන්න. ඇත්තටම ධම්ම විචේ පිළිබඳව හඳුන්වා දීමකට විතරයි මේ තොරතුරු ටික අවශ්‍ය වෙන්නේ. ප්‍රමාණවත් වෙන්නේ ඉදිරියට යන්න යන්න යන්න ධම්මවිචේ සම්පූර්ණංගේ තියෙන යෙදවුම විවිධාකාර විදිහට වෙන්න පටන් අර ගන්නවා. ඒකට කොනක් තමයි ඔය මත කරපු ප්‍රශ්න තියෙන්නේ. අපි පරිඥාව කියලා කියන්නේ හොඳ ඥානකයෙන් යුක්තව දැක දැන ගැනීම. ඒක ආකාර තුනකට සිදු වෙනවා. ඥාත පරිඥා, තීර්ණ පරිඥා, පහාන පරිඥා. ඉස්ලාම තමයි ඥාත පරිඥාව කියලා කියන්නේ. අපි සර්වඥාඥා කියලා දෙනවා මේ සබ්බේ සංඛාර අනිච්ච කියලා. නමුත් ඒක අපි මුල්ම වතාවට අපි වශයෙන් දැනගන්න එක ඒ බණ ඇහුවට වැඩිය ආත්මතිම ඥාතේ කියන කෙන දැනගන්න. ඒ ඒ ඒ ආකාරයෙන් බලනකොට අපි ඉස්සල්ලාම කරන්නේ ආනාපානය නම් ඇත්ත තමයි. ඒක නම් හැදෙන පිළිවිද තමයි. ඒක නම් වෙනස් වෙන සුළු තමයි කියලා අර ගත්ත අරමුණ පිළිබඳව පතු සීමිත ඥාතයක් අපිට ඇති වෙනවා. ඥාතයක් කියලා කියන්නේ දැනගන්න මේක ඉස්ලාම මෙහෙම පිටු වෙන. පිටු මරණ කම අපිට එක විදිහක ආනාපාන තියෙනවා කියනවා. ඒක දිහා බලනකොට වෙනවා සමාධි සති ගන්නකොට ඒක සීම සීම් භාවයකටපත් වෙනවා. සීම් භාවයකටපත් වුණාට පස්සේ ආස්වාද ප්‍රසන්න දෙකේම පුදුමකාර එකම කම්පන වාගයක් එකම චංචල වාගයක් තියෙන ආදි වශයෙන් ඒක තියෙන නොදක්ක ප්‍රති රාශියක් දකිනකොට මේක වෙන්න ඇති එහෙනම් මේ සර්වඥාන්සේ පෙන්නන මේ අනිත්‍ය භාවය කියලා ඥාතයක් තමන්ගේ අත්දැකීමට ඒක සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. නමුත් ඒ වුණාට අපිට තාම තීරණයකට එළඹෙන්න බෑ. එහෙනම් මේ මගේ මොලේ නරක වෙලා දන්නේ නැහැ. එනත්තම් මේකට විතරද මේ අනිත්‍ය භාවයේ තියෙන දන්නේ නැහැ කියලා අපි සම්පූර්ණ පද්ධතිය හෙල්ලුම් කරන්නේ මේක වෙන්න ඇති මේ මේ මේ වෙලාවේ දක්වපු නිසා එක කැඩලා වෙන්න ඇති අනිත්‍ය භාවය ඇති කියලා හිතනවා. නමුත් ආ එදින්දා ජීවිතයේදී සක්මනේදීත් පේන්න පටන් ගන්නවා සක්මනේ ගියාම සක්මනේ වම දකුණු තියා බලනකොට ඒකෙත් ඔය කැඩි කැඩි යන ගති පහළ වෙනවා. ඒ වගේම එදිනදා ජීවිතේ ගියාම දෙයක් දිහා හොඳට බලනකොට කැඩන ගති පහළ වෙනකොට උද්දු තීරණයකට එනවා මේක මෙහෙම වුණාට මේ මොඩල් එකම තමයි අනිත් එකෙත් කියලා අනිත් ඒවාට නිකන් පැනලා යන්න බැරි මේ පැන මේ ඉස්ත ගන්න බැරි ගැලවෙන්න බැරි තැනට වගේ තීරණ වෙන්න පටන් ගන්නවා. ඒ තීරණය වෙන අවස්ථාව තමයි ඔය සම්මස්ස ඥාන වගේ එනකොට ඥාත ප්‍රඥාව සම්පූර්ණ. ඊට පස්සේ දෙබ්බේ ඥානෙට එනකොට ඒ මූල කර්මස්ථානයේ විතරක් නෙවෙයි මතුවෙන මතුවෙන හිතවිලි සඳ වේදනා සේරම මතුවෙන සැනින් නැති වෙන්න පටන් ගන්නවා. මතුවෙන සැනින් නැති වෙන්න පටන් අර ගන්නවා. නිකන් අබ පුපුරන්න වාගේ. ඇස්ස වෙලාවක වැවකට වතුර වහින වෙලාව වගේ පුරුපුක්ක ගහන්න පටන් අරගන්නකොට තීන්දු කරන්න සිද්ධ වෙනවා සමාජයෙන් යමක් තියා බැලුවොත් ඒක නිකන් ලේස බීම් එක. එන්නේ එනදී වදින්න වදින්න කුඩු කුඩු වෙලා. එතකොට තීන්දුවක් ඉන්න පටන් අර ගන්නවා. එහෙනම් මගේ ජීවිතේ සති සමාධි නැති වෙලාවෙද මට ඇත්ත ඇති ඇති වෙන්නේ සති සමාධි තියෙන වෙලාවේ. නමුත් ඒ වෙනකොට යෝගාචර දැනෙන අපැහිකට ඇවිල්ලා දෙන දවසේ දෙකක් භාවනා කරනවා. දවස් දෙක තුන දහයක් හත පටියක් එනවා. හොඳ එකක්. ආවොත් අර උපුරු ගහන ගතිය. වහා විදී යන ගතිය එනකොට ඒ යෝගාවචරයේ අභ්‍යන්තර වශයෙන් අවදාපත් නිච්ච විප්ලවයකට විපල්ලාසයකට පත් වෙනවා. ඊට තේරෙන පටන් අර ගන්නවා. මේක දැන් තීන්දු කරන්න වෙනවා. මොකද හරි වැඩේ ඉල්ල වෙලා සති සමාධිය ආවොත් දකින්න දකින්න දේ කැඩෙනවා. සතියේ නැතුව මුත්ත සතියේ අසම්පජඤ්ඤව ගත කරනවා. දේවල් වල සුන්දරතාව පේනවා, ලස්සන පේනවා, අවලස්සන පේනවා. අල්ලන් අහන්නේ තීන්දුවට ආපේලාවේ තමයි මේ යෝගාවචරයේ බය ගැටි. ඒ වගේම ඒකාකාර ගැටි. භාවනා කෙරුවට පස්සේ මට ආපු මේ දෝෂයක්ද මොකද මේ වෙලා තියෙන්නේ කියලා ඒ තීරණය මේම අමාරු තව කෙනෙකුට දෙන්න. තව කෙනෙකුට බෙදා හදාගන්න හේතුව සාහන කරන්නේ නැහැ. ඒ වෙලාවට මේ කියන පාඩේ තේරෙන්නේ නැහැ. මොකද යම් කිසි විදිහට සත්පුරුෂයෙකුට කතා කරුවොත් ඒත් කතා කරන්නේ තමයි යමක් කියවන්න බැරුවොත් වගේ තීන්දුවකට තමයි ඇතුලෙන් එන්න පටන් ගන්නවා. ඒක හරියට කාපු දෙයක් අටලැවිර වැරදිලා මම යන්න එන්න හදනවා. මේ ආශාවෙන් කාපු දෙය තමයි. නමුත් ඒක බඩ ගොඩ උදාන්න හදනවා. ඉතින් ඒ වෙලාවේදී හරිය නිකන් මේ නෞස් කත් කියන්නේ නෞසියා. මේ වගේ එකක් එන්න පටන් අර ගන්නවා ඒ පුද්ගලයාට කිසි දෙයකට හිත යොදන්න හිතෙන්නේ නැහැ කාම කණ්ඩ හිතෙන්නේ නැහැ මේක එන්නේත් නැහැ උග්‍රේර වෙච්ච තත්වයකට එනවා ආන්නේ තීරණ අවස්ථාවේ පාර මේක අපා මේක මාර්ගය මේක අමාර්ගය අමාර්ගය මාර්ගය දෙකේ කිසිම වෙනසක් එදිනදා ජීවිතේ නිකන් ඔය කාලා බීලා ඉන්න එකද හොඳ නැත්නම් භාවනා කරන මේක දකින්න හොඳ කියලා අලිය අවුලකට එන්න පටන් ඒ අවුල එන වෙලාවේදී ඔය විපස්සනා උපක්ලේශ වගේ ඇවිල්ලා මේක තව තව අවුල් කරනවා ඒ වෙලාවේ කියන කඩින්ම ගත්ත මෙනෙහි කිරීම මම හොඳට දන්නවනේ මේ වෙලාවේදී අරමුණකින් පටන් අරගත්තේ මෙන්න මෙතෙන්ට එනකොට අරමුණ සමරසයට. අපි ඉස්සරහට යනකොට අනිකුත් අරමුණ දැන් සමරස වෙලා තියෙනවා. ඒක හිත යොදන්න යොදන්න මේක ගුරු ගහන තත්ත්වයට එනවා. දැන් මම ඉන්නේ වැරදිච්ච තැනකද? හරිද? දහස්වර මේක කරලා කරලා තමයි හිතාගන්නේ අනිත්‍ය වුණා, දුක්ඛ වුණා, අනාත්ම වුණා මම මේකට යන්න. මම මේක කර. මම මේක ඉස්සරහ යනවා කියලා ඒ තීර්ණ ප්‍රඥාව වෙන්නේ අර මේ ආහන ප්‍රඥාව. වැරදි මාර්ගේ නම් වූ මේ රාශිතියෙන් සමාධියෙන් තොරව මේ ලෝකේ තියෙන දේවල් අල්ලන එක මම ගිවල දාන. අතහැරලා. පටිනිසග්ගේ කියනකොට පක්ඛන්දන පරිත්‍යාගය කියලා මේක අල්ලන්න මට මේක අතාරින්න වෙනවා. නිත්‍ය දුක අල්ලන්න නම් අනිවාර්යයෙන් මේක කාදතර පොදුවල අතාරින්න වෙනවා. දෙකම එකම. මේක අතහැරීම සහ මේක ඇල්ලීම දෙක තීන්දු කරන්නේ ඒක ඉස්සෙල්ලා වමනේ යන්න එන්න වගේම තීන්දුව. ඒක ඉතින් බොහොම වෙහෙස කරනවා. ඒක පුරුෂයෙක් ගන්නවා සෑම කෙනෙකුටම මේ මාර්ග ඥාන ඕනි. ඉස්සෙල්ලා යම් කිසි නොසිතූ නොවිරූ ආකාරයකට ජීවිතය පිළිබඳව දකින්න සිද්ධ වෙනවා. ඊට පස්සේ බොහොම අමාරුවෙන් අර මෙතෙක් කල නැකගෙන ආපු අපේ සම්ප්‍රදාය අපේ ප්‍රඥප්ති අතහැරලා දාලා අර අර මාර්ග ධර්ම දිහාට යනවා. ඒකට ඒ පංචාක පටිසංඛන්දන කියන එකක් අතහැරීම සහ එකක් ඇල්ලීම තමයි මේ තීර්ණ පරිඥා. මේ තීර්ණ පරිඥා චිත්තක්ෂණයේ සම්පූර්ණම කරනකොටම ආනිශ්චිතකන් තිබුණේ දෙතාවරින් දෙකට දෙතාවර. මේක ගන්නවද මේක ගන්නවද? ඉන්දු කරනකොටම ඒ යෝගාවචරයේ ජීවිත කිරීම මම මාගේ හැඟීමට ප්‍රතිපක්ෂ මෙතෙක් ගෙනාවු අගයන් ආඩම්බරයක් පාවා. පාවා දීලා මේක ගන්නයි කියනකොටම අතහැරිය පුද්ගලයා නෙවෙයි ඊගාටක් කියන්නේ මේක බුදු විදින්නේ. ඒක තමයි වේපච්චයෙන් ත්‍යාගේ ධර්ම ගැළවිලා ගියා වගේ. අර තේරෙන පටන් අර ගන්නවා මේක මේක වැරදිද කියලා ආයේ ධර්ම පැත්තට ගියොත් ප්‍රත්‍යක්ෂ පැත්තට ගියොත් අන්න ඒ තීන්දුවේදී යෝගාවචරයට ආය කවුරුත් ඇවිල්ලා මේක ඔප්පු කරලා දෙන්න සාතික දෙන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා මට්ටම් දෙක තුනේදී දහස්වර වෙලා ගන්න මේ තීන්දුව යෝගාවචරයේ හදපත්ලෙමින් ගුරුවරයෙක් කියලාවත් මෙහෙම නැතුව සද්ධාවෙන්වත් වීර්යයෙන්වත් සමාධියෙන් ප්‍රඥා මොකකින්වත් ඊට ඉස්සර එන අත්දැකීම් තමයි ඒ ධම්මවිචේ සම්පෝඥංගේ ඒ පැත්තට යනකොට ලෞකික පැත්තේ ඉඳලා ලෝකෝත්තර පැත්තට හැරෙනවා ඒකත් එනවා ආනාපාන සති සූත්‍රයේ එතකොට ධම්මවිචේ සම්පෝඥංගනේ විරාග නිස්සං නිරෝග නිස්සං පටිනිස්සකානපස් මේ දකින්න මෙතෙක් කල මේ නංගන් දීගෙන වන්ත දීගෙන හොඳ නරක දීගෙන තිබුණු සේරම නිකන් බොඳ වෙලා යනවා ගතිය ඒවා ඒක වමනේ කරාට පස්සේ ඒ කෑම ගැන එන හැඟීම තියෙන එක ඉතින් ගන්න දෙයක් නෑ හැඳි ගෑවිලා ගියාට ඒක දකින්න කොටත් එපා වෙන ගතියකට විරාගයක් නිරෝධයක් වහන රිපිට් ඥානයක් වෙන්න පටන් ඒක තමයි මේ ඥාත පරිතීර්ණ පරිඥා අවස්ථාවේදී ඒක තමයි සිද්ධ වෙන්නේ ඒ තීරණය කරන්ඩ ගත්ත පුද්ගලයා නෙමෙයි තීන්දුවක් පස්සේ ඉගලයාගේ උච්චාරණකම් වල පෞරුෂත්වයේ වෙනසක් ඇති කරගන්න තමයි. ඒකත් මේ කට්ටායම් වශයෙන් යන ටික ටික ටික ටික අවසාන මේ සඳහන් කරන්නේ අපි වෙන සතියක් හරි ගන්නද ඉතින් කච්චේදීට ගියාට පස්සේ මුර කාර්ය ළඟට යනවා. යා කියනවා අන්න අපේ ගාඩන යා දෙනවා. යා ෆෝම් එකක් දෙනවා. යා කියනවා පුරවන්න. ඊගාට මහා මාත්‍ය ගාඩන. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඉතින් අර ඉන්නේ ඒ ඔක්කොගෙම අවශ්‍ය අස්සන් අරගත්තට පස්සේ ඉතින් අන්තිම ශීෂි මහත්යත් අස්සන් කරාට පස්සේ ඉතින් ලොක්කගේ ෆයිල් එකට දාන. ට්‍රේකට දාන. ඉතින් බලන්න ඉන්නවා දැන් මෙතන තමයි මේ ලොක්කගේ අසන තමයි ලොකුම දේ අර ඔක්කොම අසන්. එයා මේක දිහා බලන්නේ නැහැ අහක බලන්න අසන් කරනවා. එයා දන්නවා සීසියෙන්ට ධර්ම. අර තියෙනවා මගේ ට්‍රේකට සීසිය අසන තියෙනවනම් අර කොලම්ස් මොනක් කරද තමයි මාර්ග ඥානෙට එනකොට කරන්න තියෙන වැඩ ටික ඉවරයි. ඒක නිකන් බෝනස් එකක්. ඊට ඉස්සෙල්ලා තමයි අර තීර්ණ පරිඥාවේ විචිත්‍ර අවස්ථාව ධම්ම විචෙන් කරලා දෙන්නේ. ඉතින් එදින්දි කියන්න තියෙන තමන්ගේ අනන්‍යතාවයේ හිදෙන තැන. මෙතෙක් ගෙන ආපු අපේ ආගයන් ආඩම්බරයන් තියෙන පොදිය අතහැරින තැන. ඒක හැබැයි ඉතින් කියලා වෙනවා කියන එක තමයි කියන්නේ. එතකොට ඉතින් වැඩි කියලා. අර අර වමනේ කරන්න එන වෙලාවෙදීදී හොඳටම මතක් කරනවා මේ වමනේ බඩ ඇතුලේ තිබ්බත් එළියට ගියත් දැන් කොයි එකක් බඩ ඇතුලේ තිබුණත් ආහාර වෙන්නේ එළියට ගියොත් මේක පහසු වෙයි කියන එක තීන්දුව කරන්න වෙලාවක් නැහැ. ඉතින් වෙන දෙයක ඉඳ දෙනවා. ඉතින් බස් එකේ හිටියත් ඔය ගියත් ඒක බස් කාලේ යන වෙලාවක්. අන්න ඒ වගේ තමයි ඔතෙන් ගියාට පස්සේ අයි කවුරුත් තල්ලු කරන දෙයක් නැහැ. ඒක ගදී ගිය ගහේ ගිහින් ඉච්චාම හැදෙනවා වගේ. ඒ තීරණයට ඉස්සෙල්ලා තමයි මේ පද්ධතිය ඉතාම විචිත්‍ර. ඒකෙමුත් මුල්ම ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් විකට දැනගන්නා වගේ සම්පූර්ණ පටන් ගන්න තමයි අපේ ඉන්දිය සංවිධානය නැත්තම් හැබෑ වෙනස වෙන්න පටන් ගන්නවා. ඒක තමයි අර ගොනු වෙවි ගොනු වෙවි ගොනු වෙවි එකිනෙකින් එකකට දකින්න ඥානය අනිත් දේවල් එක සංසන්දනය කරන ඥාන ගොනු වෙන්නම ඒවල් පරිච්ඡේද කිරීමේ ශක්තිය තමයි ඇත්තටම අද තියෙන කම්පියුටර් යුගයේ නැත්නම් මේ කාර්වල දියුණුව නැත්නම් තාක්ෂණ යුගයේ හේතුවම එකක් අනිකේ වෙන වෙනම දියුණු කරන එක සොගේට ඇල්ලුවොත් කරන්නේ. ඒ පාට් එක ගත්ත එකට ඒක හැම වෙලාවෙම දියුණු කරන අදහසකට අපි කොහෙන් කෙලවර විදිහට කියන්න බෑ. දියුණු. අපි කරන්නේ බාහිර දේවල් නෙවෙයි අභ්‍යන්තරගත කර්මාවක් අරගෙන වර වෙනකන් ඒක සම්පූර්ණ සත්‍ය දකින්නකන් වෙහසක් ගන්න ඕනේ බල බල ඒකට ලැබෙන ආනිසංසයමයි මේ ධම්ම